ඒවාස්තු පාත්‍ර මාතෘක එකතු කරගෙන සීල සුරාදට ධර්ම සාකච්ඡා පාත්‍ර බුද්ධ සිංහති භෞතික ධර්ම චාරිකා සහ ඒ කටයුතු නිසා අදුසමාන තුන හතරක් වගේ නැගරුණා කලාතුරකින් නම් වෙන අවස්ථාවක් අද ලැබිලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනා මේ එකමාර කාලයක් මේක සඳහා ගත කරන්න ඒක අපේ චාරිත්‍රයේ උනේ පළවෙනි විනාඩි සල්පය යෝගාවචරය සඳහා වන විවස්ථාව දීපත් කරලා ඊගාට අපි දැනට කරන ත්‍රිපිටකයේ බුද්ධකනිකාය උදාන පාළියේ සඳහන් උදාන ගාථාවක් ඉදිරිපත් කරගෙන අපි ධර්ම සාකච්ඡාවට ලැබෙනවා. ඊට පස්සේ ඉතින් සභාවේ ඉන්න පිටතගේ මති මතාන්තර අනුව අපි විවිධ ධර්ම සාකච්ඡාවක් කරලා ගන්නවා. සමාජ විතක ඒ මෙල්බන් වලින් කට්ටියත් ටෙලිෆෝන් එකේ සම්බන්ධ වෙවි දිනවා. ඒකට මේ ඒ අනුව ධර්ම සාකච්ඡා ඉදිරියට තමන් කරන ඇති. ඉතින් වැඩසටහන ආරම්භ කිරීම සඳහා මම විවස්ථාව දිනනවා. ලෝ තෙරුවන් සරණයි. දැන් අපි පටන් ගන්නයි හදන්නේ විවස්ථාව කියවන්නයි බලාපොරොත්තු වෙන්නේ නම් මුල් ටිකේ අහුම්කන් දීගෙන ඉන්න. යෝගාවචර දිනචරියාව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 කරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිට විය යුතුය. අවදි වූ උගස අස්නෙන් ලපිට සිරුකේ සඳහා සුළු කාලයක් ගෙවා පිළිත් බණ බවුනි යෙදී නිසිස් නොසිස්තිනියක් කරගත යුතුය. බුදු වටන ඇතුරු වටන ගිලන් වැඩි සිටි වටන යන ආදී සුදුසු කල්ලියේදී ත්‍රිචිනං හීල් දන් කි සඳහා බොජුන්නාට කොස් නොපමාව එයිවත් සපයාසිය කුටියට යා යුතුය. බණ දහම් පූර්ණව සිරුරු පිළිදඟුම් බවුන් ඈ නියත කිසේ යෙදී පිටු සඳහා ගෙදී දෙවීමට පළමුව පිරිසුදු පැනින් දෙවූ පාත්‍රය තව කීලා තැන්පත් කර තැබිය යුතුයි. පින්න පාතේ සඳහා ගෙඩිය හඳව කල තෙරුවන් පුදා පාසි උරු දරා කමඨහන්ගත් සිටින් නියමිතට විනිතු පහක් පමණ සුළු කාලයකින් පැමිණේ. අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත් කමඨහන් යුතුව පිළිපිනිස හැසිර පිළිපිලිග පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොවර ආයුතුයි. වජුනල වත්සපයා දිවා වන්දන ආදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් නියේදී පිරිවැවුම් පිරිවැසුම් නැතෝ තිතුල් කාර්යයේ භාවනා සඳහාම යෙදවිය යුතුය. සවස් පහට පමණ වත් පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සෝදුක් සොයා ඍෂිණ ඊළඟ පස කිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට ආයෙත් පෙරයම අවසන් වනතුරු පිරුවාන බණක් නැතොත් කමඨාණින් කල්දිවා අලියොමට පෙර අවදි වී සම්නිතුවාන් කොටගෙන රැය 10ට නිදුවවගත විය යුතුය තමාගේ දිනපතා සීලවල සංතුවන් කර ලියාගත් කාලසටහනක් තමයි ඉදිරියේ තබා ගත යුතුය. මොනම කෙනෙක් නිසාවත් ඒ කඩන කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතුව ධර්ම දේශනාවක සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරික බව සිහිය තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති එයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතර ගත යුතුය. ඔබගේ ගමනාදීදී අපවැත්වීමට ගුණාගුණ පාලක ඔබගේ ගමනාදීදී අපවැත්වීම ඔබ ගුණාගුණ පාල කරන මගක් වනෙහි නියම ශ්‍රමණාකල්පයේ රහසත් ලිපිටත් ඔබෙන් තොරනවනසේ හැසිරිය යුතුය. කතාවත් මීට මැතුලත් වේ. තම තමාට කරගත හැකි සීල වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයට සුදුසුය. එවන් දෙයිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා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 තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිත දරක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වේ. වැඩකටයුතුද ඉක්මන් වෙයි හිතද තැම්පත් වේ. හිතට එන අරමුණු නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම පක්ලේශයක් පාලවන විට ය නෝනින් සලකා තමාගේ යෝගාවචර කමිෂ්මතු කොට සීයට නගා එබඳු වදුර මැඩලීම සමතුක විය යුතුය. වැහැර පිරිසිදුව නිතර රැකගනිමින් දස ධර්ම සුත්ත ආකාංකේය සුත ආදී සූත ධර්මයන්ද සංවේග වස්තුව දවසට කීප වටක් සලකනවා. ඇතුළත පිරිසුදුකම දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගතියි. සංඝයාගේ කුතු මහත්තර හොඳින් කීමට මෙන් මිනිත්තු 15ක් වන සාරවත් ධර්මානුශාසනයක් කිරීමට පුරුදු තබා ගත යුතුයි. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුටත් කිරීමට සිතට ගත යුතුයි. ආගන්තුක පැමිණ පැවිදි පින්වත්ට වදැකීම ඔබ ගුණ දියුණු ප්‍රකාර වන්නා සීමයි. සංවාසාරහාන වන්නන් හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් හිතර ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය කමනක් යාමට ඇතොත් ඒ යෝගාස්මේ කතිකාවත ලෙසින් සඳහා කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. පත්පිළිවෙත් පරිපූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන වේයදීම ඔබේ සීල පරිපූර්ණ ප්‍රකාර වන බව සලකා වත්ත සම්පන්නික වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණීක්ම කරන ලියුම් ගන්න දෙනවද යෝගාචර tattර බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අත්හැර දෙන්න කිව්වා. සහැල් පැවැත්ම නිතර ජීවිතයේ සහැල් පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමෙහි පොතපත පවා අධික කොට ගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම ජීවිතේ. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගති. ශ්‍රී කල්යාණ යෝග ශ්‍රී කල්යාණ යෝගාස්මකත්‍යවතහ මේ ස්ථානික කතිකාවතට එකඟ වැඩ ගෙන යාම මිනිවසු නොබේ ආඥන්ගේ පාසු සදා වෙනු ඇත එයින් නොය ඔබේ හිත වර්ධා ගැනීම ඔබේ යුතුයකමය යෝගාවචර දිනචර්යාවයි මම මේ ආරම්භ කාංශි වශයෙන් කියවන්නේ ඉන්නේ යෝගාවචර දිනචර්යාවයි මේ ගාව සත්‍යක එළඹුණොත් අපිට කියවන්න තියෙන යෝගාසුමේ කතිකාවතයි කියන කීපත් කිරීමත් එක්ක විවස්ථා කියවන කරන අපි අපේක්ෂා කරමු උදාහරණ ගාතාවට අනුකම්පිත මේ කනෙක්ෂන් එකේ කොයි මලකට මලකට කාලේ සමාජ සුත්තං ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස ආරාමේ තේනකෝපන සමේන සම්බහුලානම් බික්ඛූනම් පච්චාපත්තම් පිණ්ඩපාත පටික්කන්තානම් විපට්ඨානතාලායන් සම්නිසින්නානම් සම්නිපතිතානම් අයමන්තරා කතා උපද උදපාදී කෝනුකෝ ආවුසෝ ඉමේසම් බින්නම් රාජූරං මහත් ධනතරෝ වා මහා භෝගතරෝවා මහා කෝසතරෝවා මහා වීතතරෝවා මහා වාහනතරෝවා මහා මහපලතරෝවා අහිද්దికතරෝවා මහානුභාවතරෝවා රාජාවා මාගදෝ සේනියෝ බිම්බිචාරෝ රාජාවා පසේ නදී කෝසලෝති අයංචරහි තේසම් වික්ඛූණං අන්තරා කතා විරෝති විප්පගතා අතකෝ භගවා සායන්න සමයන් පතිසල්ලාණා උට්ඨිතෝ යේන උපට්ඨාන ශාලා තේනුප සංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදී නිසජ්ජකෝ භගවා භික්ඛු ආමන්තේති කායනුත්ත වික්කවේතරී කතාය සම්නිකින්නා සම්නිපතිතා කාචපන වූ අන්තරා කතා විප්ප කතා ඉදවන්තේ අම්මාකම් පච්චාවාතං පින්ඩපාද පටික්කන්තානං උපට්ඨාන ශාලායන් සම්නිපින්නානං සම්නිපතිතානං අයමන්ත්‍රා කතා උද්දපාදී කෝණුකාවසෝ ඉමේසං දින්නම් රාජුණා මහසනතරෝවා මහා භෝගතරෝවා මහා කෝෂතරෝවා මහා විදිකතරෝවා මහා වාහනතරෝවා මහා බලතරෝවා මහිද්దికතරෝවා මහානුභාවතරෝවා රාජාවා මාගදෝ සේනියෝ බිම්බිසාරෝ රාජාවා පසේ පසේ නදී කොසලෝති අයංකෝනෝ බන්තේ අන්තරා කතා විප්පකතා අතකෝ භගවා අනුපත්තෝති නප්පේතං වික්කවේ පත්තුම්හාකම් පතිරූපං කුලපුත්තානම් සද්දා අගාරස්මා අනගාරියම් පබ්බචිතානම් යන්තුම් හේ ඒව රූපින් කතං කතෙය්‍යාත සංනිපත්තානං වෝ වික්කවේ දයන් කරණීයං ධම්මීවා කතා හරියෝවා තුන්හි භාවෝති අතකෝ භගවා ඒතමන්තං විදිත්වා තායන් වේලායන් ඉමං ගාතං උදානේසි යංච කාම සුඛං ලෝකේ යංචිදං දිවියං සුඛං තණ්හක්කය සුඛස්සේ තේ කාලං නාග්ගන්ති සෝලසින්ති සිංහලයක් කියලා සිංහල මා විසින් මෙසේ අසන ලදී එක් සමයකි භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ ජේතවන නම් වූ අනේපිරු සිටුගේ ආරාමෙහි වැඩ අසන තේක එසමෙහි පසුගත්ති පිණ්ඩපාතයෙන් වැළකුණු ධර්ම සභා මඩුවේ සුන්නා වූ රාස්තු බොහෝ භික්ෂූන් අතර මේ අතුරු කතා උගණ පැවැත්නි මගධාධිපති ශ්‍රේණිය බිම්බිසාර රජ හෝ කුරු කෝසලාධිපති පසේනාදී රජ රජ හෝ මේ දෙදෙනා අතුරෙන් කවරෙක් අතිශයින් මහත් ධනත්තේ මහා හෝ මහ අතිශයින් මහත් මහත් භෝග ඇත්තේ හෝ අතිශයින් මහත් භාණ්ඩාගාර ඇත්තේ හෝ අතිශයින් මහත් විජිත ඇත්තේ හෝ අතිශයින් මහත් වාහන ඇත්තේ හෝ අතිශයින් මහත් බල ඇත්තේ හෝ අතිශයින් මහත් ඊර්ධිය ඇත්තේ හෝ අතිශයින් මහත් ආනුභාව ඇත්තේ හෝ වේද යනුයි මේ භික්ෂුන්ගේ මේ කතෘ කතාව කලී කොට අඩාල වූයේ වෙයි ඉක්බිසි භාගතුන් වහන්සේ සවස්වැලි ඵල සමෝතින් නැගී සිටිසේ තම් සභා මඩුව වෙත වැඩිසේක වැඩ පණවන ලද අස්නෙහි වැඩවුන් සේක භාග්‍යතුන් වහන්සේ එහි වැඩ වැඩහිඳ මහණෙනි දැන් මෙහි රැසුවාහු කවරනම් කතාවකින් යුක්ත වූ උන්නෝද තොපගේ අඩාල වූ අතුරු කතාව කවරදැයි වික්ෂූන් නැවතු තේක ස්වාමීනි මෙහි පස්වරුෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු ධම් සභා මණ්ඩුවෙහි රැස් වූ අපාතර ඇවැත්නි මගධාධිපති සේනිය බිම්බිසාර රජ හෝ කෝසලාධිපති පසේනති රජ හෝ මේ දෙදෙන අතුරෙන් කවර එක අතිශයින් මහත් ධන ඇත්තේ හෝ අතිශයින් මහත් භෝග ඇත්තේ හෝ අතිශයින් මහත් භාණ්ඩාගාර භාණ්ඩාගාර ඇත්තේ හෝ අතිශයින් මහත් විජිත ඇත්තේ හෝ අතිශයින් මහත් වාහන ඇත්තේ හෝ අතිශයින් මහත් බල ඇත්තේ හෝ අතිශයින් මහත් ඉර්ධිය ඇත්තේ හෝ අතිශයින් මහත් ආනුභාව ඇත්තේ හෝ වේදයි මේ අතුරු කතාව උපන ස්වාමීනි අපගේ මේ අතුරු කතාව අඩාල විය එකල්ලි භාග්‍යතුන් වහන්සේ වැඩවදාළසේකයි කියූ එවිට භාග්‍යතුන් වහන්සේ වැඩවදාළ සේකයි කියූ. එවිට භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළ සේක මහණෙනි තෙපි තෙපි මෙබඳු කතා කරන්න ඔහේ යන යමෙක් ඇද්ද? එය ශ්‍රද්ධාවෙන් වීගයින් නික්ම ශාසනයට පැමිණි කුලපුත්‍ර වූ තොපට සුදුසු නොවේයි. මහණෙනි ගැසු තොප විසින් දෙකක් කටයුතුය. දැහැමි කතාව හෝ ආර්ය වූ තුස්නීම් භාවය හෝයි. ඉක්විති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාහි මේ වේලායෙහි මේ උදාණය පහල කර සේක ලෝකෙහි යම් කාම සැපයක් වේද යම් මේ දෙව්ලොව උපදන දෙවියන්ගේ ද මනුෂ්‍යයන්ගේ ද රූප සමාපatti සැපයක් වේද මේ සියලු සැප තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත නිවන් සැපයාගේ සලොස් කලාවෙන් කලාවක්ද නොඅගණේයයි අනුයි. මේක ඇත්තටම මේ ඒ වාක්‍ය බොහොම ප්‍රසිද්ධයි තුම් ආර්යවාදී ධම්මී වාකතා අරියවා තුමි භවෝ කියලා ඒ කියන්නේ කළ යුතු කතා දශයකුත් අපිච්ච කතා ආදී දශයකුත් නොකළ යුතු කතා 32කුත් සඳහන් කිරීමට දොර ඇරෙන්නේ ඒ වාක්‍යයෙන් තමයි ඊට පස්සේ නොකළ යුතු කතා 32කින් ඉස්සල්ලාම සඳහන් වෙන්නේ රාජ කතා කියන එක. රජුරුවන් සම්බන්ධ කතා. ඒතකොට රජුරුවන්ගේ තියෙන බල බල පුළුවන් කාරණා. මෙච්චර සෙනග ඉන්නවා, මෙච්චර වාහන තියෙනවා, මෙච්චර ධනිය තියෙනවා ආදී වශයෙන් කතා කරනව අනුන් දෙනපත් කාලා මහානදම් පුරණ කෙනෙකුට භ්‍රමචාරියක් පතලා ගිහිගේ අතාරව කෙනෙකුට ගැලපෙන්නේ. ඒ කියන්නේ මේ ස්වභාවයෙන් මේකට තමයි මිනිස්සු කාලය ගත කරන්නේ. දවස පුරාම හම්බ කරලා කාලා බිල කාගරි වගතුක කතා කර කර ඉන්නවා. ඉතින් කතා කරනකොට කොහෙන්ද කෙලෙස් උපදින්නේ මොකක් වෙනවද මොකක් කේරමක් වෙනවද මොකක් පල්ල වචනයක් වෙනවද ඒ මොනවාක්වත් දන්නේ නැහැ ඉතින් සාමාන්‍ය අහිංසක වැඩක්. ගම්මුලක් ටිකක් කරනවා වීඩියෝ කරනවා වගේ කරගෙන ඉන්නවා. කවිලා අන්දර බලනකොට ඔය ඔය තලයේ හිටියොත් එහෙම ඔත්තුකාරේ ඒ මනුස්සයා කෙලින්ම රාජ සභාවට පයින් යනවා ඔබ වහන්සේ ඔබතුමා ගැන කට්ටු මෙහෙම හිතන්නේ එදා මේ පොලේදී අසවලා කරපු හොරකමේදී මෙයා ගොරකම මෙයා කරුවා කියලා කිව්වා ඉතින් ඊට පස්සේ ඒක දිගටම අන්තිමට ගිහින් කොට උනාට පස්සේ දන්නේ ඒ නොකල යුතු කතා කරන්න ගියාම මේ හම්බ කරගත්ත එකකින් සප විදින්න වෙන්නේ නැහැ ව්‍යාගත්ත බත කන්න හම්බ වෙන්නේ නැහැ හදාගත්ත ඇද්දේ බුදියන්න හම්බ නමුත් ඒක කරනකොට ඒක එච්චර බරපතල ගමක් හිතලා කරනවත් නෙවෙයි. නමුත් කරන කෙනයි අහන කෙනයි ඔත්තු දෙන කෙනයි ඔක්කොගෙම හිතේ කෙලස් තියෙනවා. ඉතින් ඒ කෙලස් අන්තිමට වැඩ කරනවා. මේ තියෙන අර ප්‍රමාදයේ තුල. ඒ නිසා ඒ ප්‍රමාදයේ දැනගෙන අප්‍රමාදීව කරනවා නම් ධර්ම කතාවක්. අනිත්‍ය දුක්ඛ නාම සම්බන්ධ වෙච්ච නැත්නම් අනිත්‍ය සංඥා අසුභ සංඥා, දීනව සංඥා, අනත් සංඥා පැත්තට යන කතාවක් නම් කමක්. ඒකට නිදර්ශන වශයෙන් මේවා ගන්න තෝ කරන්න බෑ. එහෙම නැතුව කතා කරන්න ගියාම ඒක සාමාන්‍යයෙන් කියන්නේ සම්පප්පලාප කියලා. ඉතින් සම්පප්පලාප සාමාන්‍යයෙන් කර්මපතයක් වෙනවා. අපාගාමි කර්මපතයක් වෙනවා. ඒ සත්‍යක් නගෝ වගේ, ඔක්කමක් නගෝ වගේ, කාමීත්‍යචාක්‍යරෝ වගේ බරපතල මේ අකුසල කර්මකට යොමු වෙනවා. අර සතෙක් මන්ට හොරගම් කරනකොට තේරෙනවා ලේ ගෑවෙනවා, ගුටි කන්න වෙන නිසා තේරෙන නිසා ඒව අපි බරපතලට තේරුම් අරගන්න. නමුත් මේ තොලේකට ගෑවෙන්නේ ජෝකේටන මේ දස කතා, දස කතා නෙවෙයි, දෙතිස් කතා සීමාවක් නැතුව. ඒ නිසා සබතනන්සේ ඔය වෙලාවේ ඒ වඩින්නේ ඒ සංඝයා වහන්සේලා කල්පනා කරන රජු බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කායට බුධාන්ත රජවරු දෙන්නේ කියන්නේ. කොසල් රජු බොහොම ලොකු විශාල රාජධානියක ඇත්තට කියන කොසල් රජුගේ රාජධානියේ යුව රජකමක් තමයි මේ සුද්ධෝදන රජු කරලා තියෙන්නේ. සුද්ධෝදන රජු විශාල රාජධානියක අධි අධිරාජ කෙනෙක්. ඒකේ කොටස් තමයි තිබිලා තියෙන්නේ. එතකොට මේ ඊයන බිම්බිසාර රජුව බුදුහාමුදුරගේ බණාන සෝවාන් වෙච්ච රජ කෙනෙක්. ඒ නිසා ධාර්මික රජ කෙනෙක් වශයෙන් සෝ මේ බිම්බිසාර රජුව අශෝක රජුව සඳහන් කරනවා. අනික රජවරු කුසල කන්ද රෝගක් පිටතරම තද බල ධාර්මික තත්ත්වයක් කියන ශ්‍රද්ධාවන්තය කියලා කියන්නේ. ඉතින් කතා කරලා තියෙන්නේ ඇත්තටම ඒ කාලේ හිටපු ධාර්මික ගොඩක් සම්බන්ධ රජවරු දෙන්නෙක්. නමු සර්වචනක මතක් කරලා තියෙනවා. කරනව නම් කරන ධර්ම කතාවක් නැත්නම් මේ අනුන්ගෙන් කන ගීගිය අතහැරපු තමයිගේ භාවනාවට පැමිණිච්ච පිරිසක් මේ වගේ දෙතිස් කතාවල යෙදීම ගැළපෙන්නේ. හැබැයි ඒක රාජපරාජයක්වත් බරපතල වැරද්දක්වත් නෙවෙයි. නමුත් බරපතල වැරද්දකට යොමු කරවන නිසා හික්මිය යුක්තක් විදිහට දක්වලා තියෙනවා. ඒ නිසා ඔය අරියවා ධම්මීවා කතා අරියවා තුන්නි භාවෝ කියන එක හරි අමාරුයි මේ පන්සලක ක්‍රියාවත් කරන්න පිරිවෙනක ක්‍රියාවත් කරන්න අමාරුයි. එහෙම නැත්නම් සමාජශීලී තනක ක්‍රියාවත් කරන්න අමාරුයි. උතන ඒ වගේ ඇඳුනුම්කම් දැන ඇඳුනුම්කම් පවතින්නේ අයියෝ හදයියෙන් තමයි. අයියෝ හදයිය තියෙන්නේ. භාවනා මධ්‍යස්ථානයක් වෙච්චාම ඒකේ ඊට වැඩිය වෙනස් ස්වරූපයක් තියෙන නිසා නිතර ඒක මෙනෙහි කරන්න ඕනේ. මතක් කරන්න ඕනේ. මතක් කර දෙමින් එහෙම නැත්නම් මේ මේ වගේ තැනකට ආවට පස්සේ විවේකයි. මොනක වැඩකුත් නැහැ. තියෙන්නේ පරියන්ක සක්මන. ඒ වෙලාවෙ හිතනවා ඊට වැඩි හරි ලේසි මෙතෙන් ආපු අනික් කෙනෙක් අඳුනගන්න එක. එයාත් බොහොම වටිනා කෙනෙක් ඒ නිසා අඳුනගත්තට ඒක වැරද්දක් නැහැ කියලා. ඉතින් කසුකුසු යනවා. ගියාට පස්සේ අන්තිමට ඕන්න මොකක් හරි එක්කෙනෙක්ගේ දෝෂයක් තව කෙනෙක් අකාට පස්සේ ඒක ගිහිල්ලා අර කෙනාට කියනවා මෙයාට කියනදී සංජිත කේලමක් බවට එහෙනම් බොරුවක් බවට <clears throat> අන්තිමේක හාගිසන් හදනකොට සරපරස වචන බවට පත් වෙනවා යන්නේ. ඒකට වෙන්නේ අර ආපු පිරිසිදුව බලාපොරොත්තු වෙච්ච පිරිසිදුව මේ වෙනුවට පැමිණීම නිසා අනවශ්‍ය බාධා ඇති කරගන්න. ඒ නිසා මේක මේ භාවනා කරනකොට තිබිය යුතු මේ සාමාන්‍ය අවබෝධ කියලා කියන්නේ. නමුත් ඒක උතු කෙනෙක් කියලා දෙන්නේ නැතුව තේරෙන්නේ නැහැ. කැහිදෙන්නේ මොකද්ද ඉතින් මොකද ටිකක් කතා කරනවා මොකද වෙන්නේ කතා නොකර හිටියොත් මේකේ මේ නරකයක් හිටින්නේ බුම්මගෙන හිටියයි කියලා නිසා කතා කරනකොට කමක් නැහැ. ඉතින් මේක හරි අමාරුයි මේ යෝග ජීවිතේට වද්දා ගන්න එක. ඉතින් ඒක නිසා රාජ සූත්‍රය කියලා මේක ප්‍රධාන කරගෙන මේ කතා කරන රාජ කතා මේ වගේ කතා 32ක් බුද්ධ ඥානසේ මාත්‍රකාව වශයෙන් නම් කරලා තියෙනවා. ඒ වෙනුවට අපිච්ච කතා ආදී දස කතා වස්තුවක් තියෙනවා කළ යුතු කතා විදිය. මේකට හොඳ ඉතිහාසගත සිද්ධියක් තියෙනවා. මේකේ තියෙන අමාරුකම අපේ මහා වංශ ලිව්වේ හාමුදුරු කෙනෙක්. ඔකේ තියෙන සම්පූර්ණ රාජ කතාව. මුල සිට අග දක්වාම රජුරෝ කරපු යුද්ධයි ඔක්කොම තියෙනවා. ඉතින් නමුත් බුදුහාමුදුරුවෝ මේ කියලා තියෙන නිසා ඒ රාජකතා ඔක්කොම කියලා ඉවරලා ඒ රජුරෝත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒ රජුරෝගේ රාජධානියත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒ රජුරෝගේ අන්තපුරයන් අනිත්‍ය දුක්ඛය ආත්මය සියලු අනිත්‍ය ධර්මයේ දුක්ඛයෝ ඊළඟ අනුද්වානිත්‍ය දුක්ඛයෝ අනාත්මයෝ කියලා පොතේ කරකෝ. එතකන් කියන්නේ පොත පුරාම රාජකතා තමයි. ඒකලා කියනවා මේක දැන් ආරසයි මොකද හේතුව මේක ආඳුගෙන කියලා තියෙන්නේ රාජ කතා කියන කොහොමද තිබා දැනගෙන ඉවර කරන්නේ මේ සියල්ල අනිත්‍යයෝයි දුක්ඛයෝයි අනාත්මයෝයි කියලා නිකන් ඒක මේ ගැලවරයිස් කරලා ඉවර කරන්න හදනවා. ඒ නිසා ලංකාවේ ඉතිහාසයේ ජීවිච්ච මේ මහාවංශයේ මුළු ලෝකෙම ලියවිලා තියෙන වැදගත්ම පැරණිම ඉතිහාස කතාව. වෙන කිසිම ශිෂ්ටාචාර කවුරුද 2005 ක ඉතිහාසයක් නැහැ. ලිඛිත ඉතිහාසයක් නැහැ. හැබැයි මේ ලිඛිත ඉතිහාසයේ දීලා තියෙන්නේ සංඝයා වහන්සේ තියෙන රාජ කතාව. ඉතින් ඒ නිසා මේ කතා අපි මේ බණට කියන බණට නිදර්ශන කරනවා. හැබැයි හොඳට තේරුම් ගන්න ඕනේ ඒ රාජ්‍ය කතාවල් වල තියෙන රාජ්‍යතේදවත් කාමසුකල්ලිකාණියෝගේ නෙවෙයි හොවා දක්වන්නේ හොවා දක්වන්නේ එයින් ඇති කරන්න හදන අනිත්‍ය දුක්ඛනාත්මයි. ඉතින් ඒක තේරුම් ගන්න නැතුව රාජකතා දිගේ කතාව ගියොත් ඒ සමබර භාවයේදී ඒක ධාර්මික කතාවක්ද දෙතිස් කතාවක්ද කියලා තේරුම් ගන්න බැහැ. ඒ කියන්නේ හොඳ උගත් භික්ෂුන් වහන්සේකට කෙනෙකුට පවා මේක තේරුම් ගන්න බැරි වෙනවා. තේරුම් ගන්නවා විතර නෙමෙයි භික්ෂුන් වහන්සේලා මේක දැන දැන කරලා පස්සේ අනි මේක අනිත්‍ය දුක්ඛය නාත්මයි කියලා හොදන්න උත්සාහ කරන කිව්වොත් ඒ නිසා ඔයාලට ගියන්න හරියම අමාරුයි. බණක් අහනකොට හෝ නිදර්ශනයක් ගන්නකොට මේ මුඛිත යොමු කරලාද මේ කියවන්නේ. නිකන් රාජකතා ඇසීමේ බුදු කුප්පනාදාස්ද එතේ රාජකතාවේ මතු කරන හදන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා තේරුණා. මේක නිසා අද මේ වැඩි මෙවුවා හුවා දක්වන්න යන්නේ හුවා දක්ව ගන්න පරිසරයක් නැතිකම නිසා. මොකද කතා කිදිල්ල දෙයක් නැහැ ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද අද තියෙන්නේ තාක්ෂණික යුගයේ තුරුතුරු තාක්ෂණය. අද යුගයේ ගල් යුගයවත් ප්ලාස්ටික් යුගයවත් යකඩ යුගයවත් නෙවෙයි තොරතුරු තාක්ෂණේ මුළු ලෝකෙම පාලනය වෙන්නේ තොරතුරු තාක්ෂණය. ඒ නිසා අපිට ඒ තොරතුරු තාක්ෂණයෙන් වෙන් වෙලා බෑ. තොරතුරු තාක්ෂණයේ තියෙන්නම 100%ක්ම ත්‍රිත්‍ත්‍යාචාර කතා. ඒ වෙන් වෙනවා කියන එකවත් ඒ කියන්නේ ඒ වෙන් වෙලා ඉන්නවා කියන එකවත් මේ ලොකු අභිනිෂ්ක්‍රමණයක්. නමුත් ඒක 100%ක් කරන්න බැරුව අපිත් පැරලිලා තියෙනවා. අපිත් නානාප ක්‍රම වලට මේ තොරතුරු තාක්ෂණය පැටලෙනකොට සුද්ධ වේදකන මේකයි කළ යුත්තේ කියලා අපි නියම ආදර්ශය පෙන්නනවා නෙවෙයි. ඔය උත්සාහ කරන්න ඕනේ කතාව කියලිවලා ඒකත් අනිත්‍යයි දුක්ඛයි උපාදවත එන්න. මේකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වහන්න නෙමෙයි කරන්න තියෙන්නේ. ඇයි ඇයි ආවේ? මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා වසන් ගන්න හදන එක නෙවෙයි කරන්න හදන්නේ අපි කරන්න හදන්නේ මේ කටයුතු අපි සම්බන්ධ කරගන්නේ අපි මේ දුක අවබෝධ කරගන්නයි කියන ඒ වාර්ධියුම් කරන්න කියන එක දැනගන්න මේක තියෙන්නේ ඒ නිසා භාවනා මධ්‍යස්ථානක හිටපු මිනිස්සුෙකුත් නිතර අල්ලාපසල්ලාපේ යෙදෙනවනම් නිතරම පත්‍ර බලන්න රේඩියෝ ටෙලිවිෂන් බලන්න පැත්තකට යනවනම් ඒක මතක තියාගන්න කිරි කොමයි දෙකවක් කිරි දෝලා ඒකට ආය ගොම කඳුලක් දැම්මම පස්සේ කොච්චර කිරි දෙව්වත් ඒ කොච්චර විශාල කිරි භාජනයක් අර ගොම කඳුල ඇති කිරි නාස්ති කරන්නේ ඒ නිසා භාවනා කරනකොට අද උගව දෙනෙක්ගේ තියෙන කාය කර්ම මනෝ කර්ම වල දෝෂයක් නෙවෙයි වචී කර්මෙමයි. දීර ගාණ කියනවා අසුක කර්මක වචී කර්ම ප්‍රශ්නතියි. ඒ වචී කර්ම පස්සට යන විතක්ක ਵਿਚාර කියලා කියන්නේ ඒ විතක්කේ තමයි අන්තිම භාවනා කරනකොට විතක්ක වෙන්න පටන් ගන්නවා. භාවනා කරන තැම්පත් වුණාට හිත මේ ගොජ දාන්නේ ඔය වචනය කියන එකේ යටටට්ටු. වචී කර්ම වචී සංස්කාර වල යටටට්ටුව තමයි විතක්ක ਵਿਚාර කියන්නේ. මේ හිතට විතක්ක එනවා කියලා අපි කියන්නේ. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ඊට පස්සේ අනිකුත් දසමහා නවමහා විතක්ක. ඉතින් ආවට පස්සේ අපි හරි අසරණයි. ඔක්කොම ලැබිලා භාවනාවට අවශ්‍ය සියලු දේත් ලැබිලා ඇත් දෙක වහගත්ත ගමන් මේ විතක් ඇවිල්ලා හරියට මේ වැද්දෙක් මේ මේ විදියක් මේ පොදියක් කරනකොට මේ පොදිය විසිලා ඔළුව වට කරකිනවා ඒ කරකිනවා. ඉතින් කරකල ඉවරලා එවැනි විතක් වල ගත කරන එක නට පුංචි සද්දක පවා හිතරදී. පුංචි වේදනාවකට පවා රුස්සන්නේ. පුංචි හිතවිල්ලක් આવත් අර විතක් වලින් ඔක්කොම පටලවලා රෑන් රෑන් හදනවා. හදුවට පස්සේ මේ මිනිස්යා තමන්ගේ විතක් ගැන නොදැන මට මෙතන භාවනා කරන්න බැහැ සද්ද තියෙනවා. මගේ අන්තරික්ෂ අන්තිපත්‍ර දාව තියෙනවා ඒ තමයි හිතවිලි එකයි කියලා දොස් කියනවා ප්‍රශ්න තියෙන එක නෙවෙයි ඒ එන හිතවිලි ඒ වේදනාවේ ශබ්ද දැරීමේ ශක්තිය ගන්න බැරි මේ විතක් ඇවිසිලා තියෙන නිසා ඒ විතක් නිකන් කොකුවා ඒව නිකන් මේ බහුරු වගේ ඒකට සංයෝජන කියලා කියනවා ඒව හැකිලි ඒව බිලිකොකු ඉතින් ඒවා තියෙනකොට කොයි එකද තේරෙන්නේ ඉතින් අර විතක් නැති වෙනකොට විතක්ක ਵਿਚාර දෙක නැති වෙලා යන භාවනා අරමුණේම හිත පවත්වාගෙන යනකොට ඒ යෝගාවචරයට තේරෙනවා කතා කරනවා කියන එක මොන වෙහසක්ද කියලා. කතා කරන්න වුණොත් හෝ එහෙම නැත්නම් මේ කතා කරන දේ හරි සංනිවේදනයක් වෙන්නේ නැහැ. සුමකට යොමු කරන්නේ නැහැ කියලා දැනනකොට තේරෙනවා ඒක ඇත්තටම රාජදඬුවමක් කියලා. එහෙම හරයක් නැති කතාවක් කරන්න වෙනවා නම් ඒ කියන දේ වසර තේරෙන්නේ නැත්නම් එතකොට හිතනවා කටට ගහගන්න හිතෙනවා මොකද්ද මේ කරන්නේ. ඉතින් එතකොට ඒ පුද්ගලයාගේ ස්වභාවය පේන්නේ සමාජ ප්‍රිය නැති පුද්ගලයෙක් වගේ. සමාජය අප්‍රිය කරනවාගේ මොකද මේ සමාජයේ කිසි කෙනෙක් කියන දෙයක් අහන්න ලැස්තිද? ඒගොල්ලන් ඕනේ ඒගොල්ලන්ට ඕන දේ අහන්න. ඒ වගේම ඇහුවත් පිළිපදින්නේ. ඉතින් ඒකට කරන්න තියෙන හොඳට ඊට වැඩි හොඳ කැඩගත වෙන්නේ කියලා මේ පිළින බුදු දහසෙන් පහු වෙනකොට සත්පුරුෂෝ කැලෑවදිනවා කියලා කරුවචන් සඳහන් කරලා තියෙනවා. බහුජනතාව ඒ කියන වචන වලට කැමති නැහැ. තේරෙන්නේ නැහැ කියලා කියනවා. තේරුණත් පිළි නොපදින්න කරුණු කියනවා. ඉතින් එතකොට මේ ධර්මයට ගෞරවයක් වෙන නිසා කැලවදිනකයි වෙන්නේ. ඉතින් වෙන්නේ අර මහා සුපින ජාතකයේ කියන වගේ දන්න කියන කට්ටිය පැත්තකට යනවා. ඒ නිසා අපිට යම් වෙලාවක අවශ්‍ය වෙනවා නම් අන්නේ එහෙම ප්‍රභවයකින් එහෙම දන්නා කියන කෙනෙක්ගෙන් අපිට අනුකම්පාවක් ලබාගෙන මේ යෝග ජීවිතේ එහෙම නැත්නම් Brahmacharya ජීවිතේ දිනුවක් ලබන්න අපිට සිද්ධ වෙනවා Taman එකකින් අරසා වෙලා ඒක හරි අමාරුයි. එක දණක පැයක් වාඩි වෙලා ඉන්නවා කියන එක සක්මන් කරන එක නෙමෙයි අමාරු. අමාරු මේ කතා නොකරන්නේ. ඒක ඒක තද්ද බල දඬුවම් පාඩි. ඉතින් ඒක නිසායි මේ භාවනා ප්‍රතිඵල වල පමාව තියෙන්නේ. නැත්තම් කාගවත් උනන්දු වඩු කොමින් ශාවත් සද්ධා වඩු කොමක්වත් එහෙම නෙවෙයි. මේ අනවශ්‍ය කතා. අනවශ්‍ය කතා කරනකොට යට තත්ත්වයේදී විතක්ක ਵਿਚාර ඇවිස්සෙනවා. ඒ විතක්ක ਵਿਚාරවල තියෙන අවුල නිසා tempatuවකට නෙමෙයි අපි භාවනා නොකරන වෙලාවේ සාහිත්‍ය දක්වන්නේ අනුග්‍රහ දක්වන්නේ අවුලකටයි. ඒ අවුල භාවනා කරන පැයෙන් අර පැය 23ක් කරන කතාව නතර කරන්න බෑ. ඒ නිසා ඒකට රාජ කතා, චෝර කතා, අධිචිති දිචිස් කතා දැනගෙන පුළුවන් තරම් පරිසං වෙන එකයි කරන්න තියෙන්නේ මේක නැත්තම් ඒ නිසාම මේ ශාසනය කියන්නේ පින් කරන ශාසනය නෙවෙයි පවු නොකරන ශාසනය. සබ්බපාපස්ස කරන ප්‍රධාන දේ මොන වචී දුච්චරිත ටික තේරුම් අරගෙන ඒක නොකර ඉන්න පුළුවන් නම් ඒ මනුස්සයක සුමානියක් දෙකක් යනකොට ඇඟ ඇතුලේ පුදුම මේ ভাইබ්‍රේෂන් එකක් එන්න පටන් ගන්නවා. පුදුම පොටෙන්ෂල් එකක් එන්න පටන් අර ගන්නවා. ඒ කතා නොකිරීමෙන් ඉතුරු වෙන ශක්තිය. ඒක අනිත් පැත්ත තමයි ඒ කතා කිරීමට බහුල ඉන්න ගුරු වෘත්තිය එහෙම නැත්නම් ওই නීතිච්ච වෘත්තිය ගොඩ දෙනකොට බ්ලඩ් ප්‍රෙෂර් එක බහිනවා. ඒ වගේම මේ දුරුස්නා ගති පුදුම විදිහට පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මොකද හේතුව අර දවස් 30ෙම කතා කරලා ගෙදර ගියාට පස්සේ ආයෙ කතා කරන්න එපා. ඇති. ඒ කතා කරන පැය පහෙත් අතරමැදට දාලා තියෙන තියෙන පැය පැය භාගයක් විතර යාට කතා නොකර පැත්තකට ලා. ඉතින් එතකොට ශිෂ්‍ය යන්නේ කට්ටිය කියන්නේ මියා. වැඩ පාය දවසක වැඩ පාය වැඩ කරන්නේ ඒකෙත් ඇයිස් ගන්න. ඒකෙත් පැයක් අයින් ගන්න. ඒකේ රස්සාව කරන එක පැයකට මහන්සියෙන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. අගත්ත කියන්න පුළුවන්. නමුත් ඒක දිහා කතා කරලා බලන්න. මුතුම වෙහසක් තියෙනවා. ඒක තේරෙන්නේ මේක අර මුළු සත් මාත්‍රකාම දැනුම කතා කරනකොට මේක තේරෙනවා. ඒ නිසා සර්වඥාචර්ය පුළුවන් තරම් ඇති කරලා තියෙනවා. පින් කෙරුවේ නැතිවම කමන්නේ. තව කෙනෙකුට පව් කරවන්න එපා. අපේ බණවන්න එපා කියලා කියන්නේ. අනුම බණවන්න එපා. අපේ කතාව උස්සන්න එපා. ඒ වගේම මේ නිකන් කරන්න පුළුවන් කියලා වේදන් යන්නේ නැහැ කියලා මේ කතාවල වලට වැටුණාට පස්සේ අතිමාර්ග විතක්ක ਵਿਚාර නතර කිරීමේදී තියෙන වෙහෙස දන්නවනම් විතක්ක ਵਿਚාර පහළ නොවීම සඳහා කළ යුතු මේ වචී මේ වචනයෙන් සිදුවන සංවරය තේරු කළ දෙන නිසා උන්වහන්සේ කාය සංවරයට ශික්ෂාපද තුනයි පනවලා තියෙන්නේ මනෝ සංවරය තුනයි වචී සංවරය හතරක් පනවලා බොරු කේලම් හිස් වචන පරස වචන කියලා. ඒකෙන් අපි මේ කතා කරන්නේ හිස් වචන කියන වචනයට. මේක වැටෙන්නේ නැහැ බොරුවට. ඇත්ත මේ කතා කරන්නේ. පරස වචනේකුත් නෙවෙයි කිසි කෙනෙකුට බයින්වත් නෙවෙයි. කේලම් අදහසකුත් නැහැ. නමුත් මේ අදාළ නැති දෙයක් කතා කරනවා. ඒකමයි බුදුරජාණන් මෙතෙන් වැඩම කළ භික්ෂුණාන් කියන්නේ මහණේ කන්නවන ධර්ම කතාවක් කරන්න නැසම් නිසද්ද වෙන්නේ කියලා. මේක හරි අමාරුයි. ඉතින් මේක එක්කෙනෙක් කරනවා නම් ළඟ ඉන්න තව කෙනෙක් අමාරු වෙලා. තව කෙනෙක් නේද කතා කරන්න බෑනේ පිටිය කරා කතා කරන්නේ නැහැ ගහකට කතා කරන්නේ නැහැ පිටිය වෙනසක් කොහොමද අවශ්‍යනේ මුඛාක් හරි දෙකින් කොක්ක දාගෙන ඊට පස්සේ මේ මනුස්සයත් මේ පැත්තට හැරෙනවා ඉතින් දිගට බට කැලිට ගිහින් යනවා ඉතින් ඒක හරි අමාරු බේරගන්න භාවනා මධ්‍යතා ඉඳලම මේ දීචි උපදේශ අරගෙනම මම ගුරුමේ ඉන්න කාලේ ඒක මේ සිංගප්පූරුවේ ආම්තු කෙනෙක් මහත් එක්ක කතා කළා මේ මුළු භාවනා මධ්‍යතාන මට කවුරුරි පෙන්වන්න එක්කෝ මේකට ආදර්ශවත් පුදුලේ එකෙක්වත් නැහැ ඔක්කොම කතා කරා. ඊට පස්සේ සයිඩෝට පරිවර්තනය කරන එක කියනවා සයිඩෝත් කතා කරන වැඩි. මම කියනට අමතරව එන මිනිස්සුත් එක්ක කතා කරගන්න. හරි කැමැති කතා නොකර ඉන්න පුළුවන්. නමුත් මේ මිනිස්සුන්ට මේ වැඩේ කෙරුවේ නැත්නම් මේ ස්ථානේ කොහෙද කෙරෙන්නේ? ඉතින් බලන්න කෙනා නිදෙන්නේ එයා කතා කරනවා අපිට පයි. ඒකල වෙලා අහනවා එහෙනම් මේ මේ භාවනා මධ්‍යස්ථානයේ කවුද මේකට ආදර්ශයක් දෙන්නේ කියලා. මේ තරම් සංකීර්ණයි මේ ප්‍රශ්නේ. නමුත් ඕනම කෙනෙක් අදිෂ්ඨානයක් ගත්තොත් ඒක බර අරගෙන ලක්ෂයක් කතා කරත් Taman කතා නොකර හිටියොත් කාටද පුළුවන් බලන්න. ඒ මනුස්සයා අනික් කටට ආදර්ශයක් වෙනවා. වෙලාවල Taman වැඩ පෙරක්. මේක අපේ ද්වේෂයෙන් කරන්නේ. කතා නොකර මේක ද්වේෂයෙන් කරනකොට මනස කුරුවල් වෙලා ඊට පස්සේ වෙනම බෙහෙත් බොන්න වෙනවා. ඒක නිසා කතා නොකර සිටීමට විරුද්ධව සර්වඥාන්සේ පවාරණ ශික්ෂාපදයක් පළවා දෙන භික්ෂුන් වහන්සේලාට තව භික්ෂුවකන්ට කියලා වස්වබුද සම්පතේ පවරන්නේ කියලා මගේ අතින් හිතින් කයි වචනය කරනවා නම් අනුකම්පා කරලා කියන්නේ මම දැක්කොත් ඒක හදාගන්න කතා නොකර ඉන්න එපා කතා කරන්නේ අන්‍යෝන්‍ය පිරිසුදු භාවයේ සඳහා එහෙම නැත්නම් මේ මේ දස කතා වස්තු පනවලා තියෙනවා නමුත් මේ දෙතිස් කතා කරන්න බෑ ඒක මේ දෙපාර්ශ්වෙම තේරුම් ගන්න. දෙපාර්ශ්වෙම තේරුම් ගන්න ඕනේ කතාවෙන් තොරව අපිට ඉන්න බෑ අපි ශ්‍රාවකයෝ. බුද්ධ දේශනාව අහුම්කන් දීලායි අපි තේරුම් ගන්න. අපිට නැතුව සුයම්බෝ ඥානෙන් ධර්ම ඥානෙ පහළ වෙන්නේ නැහැ. අහුම්කන් දුන්න නැත්නම් ගන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා අහුම්කන් දෙන්න ඕනේ කවුරු කතා කරන්නේ. යන්නේ කතා කරනකොට ප්‍රයෝජනේ සලකලා කරනවා කියන එක මම හිතන්නේ ඔය භාවනාවේදී ගෝක් මේ ඉහළ මට්ටමට ගියාට පස්සේ විශේෂම විද්‍යා ඥාන භංග ඥාන භය ඥාන භයපට්ඨාන ඥාන ඒ පහළුණට පස්සේ තමයි තේරෙන්නේ මේ නොදැන වගුරුවන වපුරන මේ විතක්ක ਵਿਚාර වලින් කතා වලින් කොච්චර භාවනා කරත් හොදන්න බැරි ගුවක් ගෑවේ. හොදන්න බෑ එකයි කරන්න තියෙන්නේ ඉතින් දෙනකොට මේකට වැට බැඳගෙන කතාවට වැට බැඳගෙන භාවනා කළොත් එකතුවක් තියෙනවා. එහෙම නැත්නම් ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ හැටලා තියෙන ලාහට කොච්චර ගෙම්බෙකුතු කරත් එකතු කරන එක තමයි. ගලින් ගෙම්බෙකුතු කරනවා වෙන වගේ ක්‍රමයකට කරන්නේ. ඒ නිසා මේ වෙනමම උදාන ගාථාවේ සූත්‍රයක් වශයෙන් මේක සඳහන් වෙලා තියෙනවා. නමුත් මේක ඇත්තට මස් නෑ මේ කතාවේ තනිකර සුදු ඇට විතරයි තියෙන්නේ. නමුත් විචාර සැකිල්ලක් තියෙනවා. ඇට සැකිල්ලක් තියෙනවා. භාවනා කරනකොට කරනකොට පුද්ගලයා මෝරනවායි කියලා කියන්නේ මොන්නේ නිසද්ද භාවයටපත් වෙන එක. ඉතින් මේ මම කැමති මගේ අදහස් වශයෙන් මේක ඉදිරිපත් කරන්න. ඉතින් මේ මතින් හෝ නැත්නම් තමතුන්ගේ භාවනා පැත්තෙන් හෝ ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා මම මෙල්බන් වල ඉන්න කට්ටියත් මේ කායික වශයෙන් සම්බන්ධ වෙන අයටත් කරුණාවේ ආරාධනා කරනවා. සුන්දර නිවැරදි කතාවල දැන් ඔය නැත්තොත් ඒ භාවනා කරන කට්ටියට ඇත්තටම ඒ භාවනා කාර්යයට හානියක් වෙනවා. විතරක් ඒක එක පැත්තකින් ගන්න අනිත් පැත්තෙන් ඇත්තට මේ බ්‍රිටිෂ් කතාවේ රජ රජුරෝ ගැන එහෙම නැත්නම් ඒ සෝර කතා ඒ කතා කරනකොට තමන්තරණ මතුවන කෙලස් ප්‍රවාහයෙන් විශාල කෙලස් ප්‍රමාණයක් මතුවෙන එක. ඒක ඒකෙන් අර ඇතුලේ තියෙන අර දැවෙන තෙන ස්වභාවය ඒක ඇත්තටම භාවනා කරත් නොකර මේ විශාල විශේෂක් විශාල මේ මේ කතාව පටන් ගන්නකොට මේ නැත්නම් මේ දැන් වර්තමාන උදාහරණයකට දැනත්තුතෝ ගැන හරි හැමතිරේ ගැන කතා කරනකොටම ඇතුලේ තමයි ලොකු මේ අපුවට හරි මේ තදවීමක් ඇති වෙනවා ඉතින් එහෙනම් අර භාවනා නොකරන අය වුණත් මේ කතා කරන එකෙන් හරි ඉල්ලගෙන ගන්න වැඩක් නෙමෙයි කියන්නේ ඒක සාමාන්‍ය මිනිස්සු නම් ඒක අර රසීය නැති කට්ටියට ඒක අර ඇතුලේ වෙහෙස දැනෙන දින්ද මිසක් නැත්නම් අතර වෙහෙස දැනෙනවද? කතා කරන හටන් ගන්නකොට නතර වෙනවා ඒක. පත්‍රය බලනකොට බලව පත්‍රය ආවෝ දිගාල දෙන මොකද පත්‍රේ තනි කරම තියෙන්නේ ඔය දෙතිස් කතා වලින් තමයි. එහෙනම් ඒක ඒකට සෙන්ස අපි කියන්නේ භාවනා නොකරන පුද්ගලයෙක් නක් මේකෙන් විශාල වෙහසක් ඒකෙන් අපායගාමී වෙන කතාන්තරේ නෙවෙයි වර්තමානයේ මේ මොහොතේම මේ බලවත් දුකකටපත් වෙනවා කියන එක ඉවම දක්වන්නේ. ඒකේ භයානකම දෙපැත්තක් එකතු කරන්න පුළුවන් එකක් තොරතුරු තාක්ෂණයේ ඉන්න නිසා අපි අපිව ජීවුන වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අසරණ වෙනවා අනාථ වෙනවා විනාශ වෙනවා කියන එක. හැමතැනම කොක්ක වදිනවා. දැන් ඔය හැම කෙනෙක් තමයි සෙල්ෆෝන් එකක් පාවිච්චි කරනවා සෙල්ෆෝන් එකේ චිප් එකක් තියෙනවා කවුරු වුණත් දැනගන්න ඔක ඕෆ් කරලා තිබ්බත් ඕන කෙනෙකුට ට්‍රේස් කරන්න පුළුවන් කොහෙද තියෙන්නේ කියලා. ඒක හැම කාර් එකේම තියෙනවා ස්විච් එක ඩොක් කරන්න එකේ චිප් එකක් තියෙනවා ඕන තැනකේ කාර් එකක් යන කොහෙද දැනගන්නයි. ඊට අමතරව ඕන ටෙලිෆෝන් කම්පියුටර් කොහෙද තිබ්බත් ඕෆ් කරලා තිබ්බත් ඒ මිට අල්ලන්න. නැත්තම් ඔය සාමලා අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හදලා තියෙන්නේ මේ අපිට අපේ ක්‍රියාම්බිකාවත් එක කතා කරන්න නෙවෙයි. අපි යම් තැනක ට්‍රේස් කරන්න ඕනේ නම් ඒගොල්ලෝ කියලා තියෙන්නේ මොනවක්වත් හරියන්නේ මේ චිප් එක ගන්න. ඒ චිප් එකෙන් ඔයා හිතුවපත්තු සම්පත් හම්බ වෙනවා. හැබැයි කොහෙද යන්නේ කියලා ඔක්කොම තේරෙනවා යම් කිසි විදිහකට දඟලන આવොත් කරට්ටු වෙනවා. ඒ පෙන්වන්නේ බුද්ධ ආගම දිනු කරන්නවක්වත් මොනවක්වත් නෙවෙයි මිනිසුගේ දිනේ බලාධිකාරී දිනු කිරීම අදහස විතරයි. ඒ නිසා තොරතුරු තාක්ෂණය තුළ විශාල දිනුවක් තියෙනවා. විශාල දිනුවක් කාගෙට කාටද ආඩම්බරයක් වෙන්නේ? එහෙම නැත්නම් කාගේ න්‍යායපත්‍යයක්ද කියලා තාම ලෝකයා දන්නේ තාම ලෝකයා දන්නේ නැහැ වතරදෝ තාක්ෂණය අවුරුදු 20කට ඉස්සෙල් දිනු කරලා ටික ටික නිදහා නිකුත් කරන්නේ ඒගොල්ලන් ඕන ඕන විදිහට හදාගන්නවා. එහෙම නැති වුණොත් ඒ තොරතුරු සාහන කවුරු යන්නේ නැත්නම් ඒගොල්ලෝ කොහේ විශාල කැත දනක බෝම්බයක් පොකොල්ලාගෙන ඕන්න පේනවනේ. අරසාව අපි දුන්නේ නැත්නම් ඕන වෙන දේ පේනව නේද? එනිසා මේ මොකද කියන්නේ? අනේ කොහොම හරි අපි වැඩිපුර ටැක්ස් ගෙවන්නම් අනේ අරසාව දෙන්න කියලා. ඒතකොට කිව්වට පස්සේ ඒගොල්ලෝ කලින් හදපු සැලසුම් එතන ගිහලා අරසාව දාන කැමරාව කටවනවා. දැන් හැමතැනම ප්‍රසිද්ධයි ඒ කැමරා හයිකරවට පස්සේ අපරාධ නැති වෙනවා කියන්නේ. ලංකාවේ අපරාධ නැති බොහෝ හරියෝ මේ පටන් ගන්නකොට එහෙම මොකද්ද වෙනවා තමයි. අන්තිමට හිතන්නේ හැම හන්දියක් ගන්න කැමරා හදන්න ගියාම කැමරා කම්පැනිට මොකද වෙන්නේ කියලා. ඒ වෙලාව ඉවරයි ඒගොල්ලන්ගේ. ඊට පස්සේ කැමරාවට බය නැති වෙලා එනසෙන් ඒකට ඔය බස් කොන්දසලා ටිකට් මැෂින් එකට හත පහේ කාචි ගහලා ගන්න හැටි දන්නවනේ. ඒ ශ්‍රී ලංකාවේ කෙරුවට පස්සේ කැමරා තියෙයි අපරාධතියි කොම්පෙන් හම්බෙන හම්බේ අපි හිතන දැන් හරට හට දියුනුයි අපි හරට ලොකු තොරතුරු තාක්ෂණ තියෙනවා ඒ වගේම අපිට කොහේ ගියත් අපිට ගෙදර උන්දර කතා කරන්න පුළුවන් ඒකෙන් කාටද යටින් මේ හම්බ වෙන්නේ කියන එක කියන්නේ මම කියන්නේ මේ කෙලස් කතාවට වැඩිය මේ අපිට අනුකම්පාවේ වැඩ කරන ගැතිය මොකද්ද කරන්නේ කියන මම කිය අනිත් එක තමයි අපිට මේකෙන් ගැලවිලා තනිපුද්ගලික ජීවත් වෙන්න බෑ. මොකද අපි විශාල පද්ධතියක මේ ඉන්නේ. දෙක කතා කරන්න කෙනෙක් පෙළඹෙන්නේ කෙලෙස් නිසාම. ඒ කෙලෙස් නැතුව ඒ කෙලෙස් ඉන්නේ නැත්නම් කතා කරන්න ඕන කමක් වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ. ඒ ඒ කෙලෙස් තියෙන එකට කතා නොකර හිටියොත් පිස්සු වෙනවා. යම් කෙලෙස් මට්ටමක් තියෙනවා අන්නේ කෙලෙස් මට්ටමේදී මේ පුද්ගලයා කතා නොකර හිටියොත් තදබල පිස්සුවකට එයා කතා කරනවා. එනිසා යම් ප්‍රමාණයක් කතා තියෙනවා. එනිසා අපිට ඒක ඔක්කොම වළක්වන එක නෙමෙයි තියෙන්නේ. අපි බණක් භාවනාවක් කරනවා නම් ඒ කියන කාම විතක්ක ව්‍යාපාද විතක්ක කියන ප්‍රධාන සමත භාවනාවේ විතක්ක ටික එතන ඥාති විතක්ක ජනපද විතක්ක අමර විතක්ක පරම් දයදවසන් විතක්ක අනවඤ්ඤත් සංයුත් විතක්ක වගේ කියලා හිත ඇතුලේ තියෙන සමහර විතක්ක බොහෝම හොඳයි වගේ පේනවා. නෑදෑය ගැන කතා කරුවා මොකද අනුන්ට අනුකම්පා ගැන කතා. මොකද අන්තිමට නමුත් ඒක කරගෙන ගියාට පස්සේ හිත ඇතුලේ වලක්කන්න බැරි ප්‍රවාහයක් එනවා. ඒ ටික නතර කරාට පස්සේ තමයි ධම්ම විතක්ක එන්න පටන් ගන්නේ. ධම්ම විතක්ක කියලා කියන්නේ මේ උපක්ලේශ වගේ. ඉතින් අපිට කවදාකවත් ධම්ම විතක්ක වල තියෙන වංචනික භාවය දකින්න බෑ ඔය මැදමැත්තේ විතක්ක පෝෂණය කරනවා එනිසා අපි කාම විතක් අයින් කරලා මැදමැත්තේ තියෙන ඔය විතක් අයින් කරලා පස්සේ තමයි තේරෙන්නේ අපි දැනගත්තත් නොදැනගත්තත් හිත යට ධම්ම විතක් කියලා જાතියක් තියෙනවා ඒ தত্ত্ব දිගෑරලා ඒක බලන තාක්කල් අපි ඒකට උදින් ඊට වැඩිය ඝන බහල විතක්ක පුරුෂ කරන තාක්කල් මේ ධම්ම විතක්ක එහෙම නැත්නම් ධම්ම උද්දච්චය කියන එක දැක ගන්න හම් වෙන්නේ දැකගත්තේ නැත්නම් ප්‍රතිතාරම තර නැහැ. මේක දැක්කොත් තමයි තේරෙන්නේ මේ මුළු එකම පිටලා තියෙන දුකක. යටම තට්ටුව වැළුවට පේන්නේ දුකක. අපි හිතන්නේ මේ ඉතිසල මම මේ කේලම් කියපු නිසායි මට දුක. මම බොරු කියපු නිසායි දුක. නෑ ඒක නතර කරත් යට තියෙනවා දුක්ඛ සත්‍ය කියලා දුකක් චලනයක් උද්දච්චය අන්නේ උද්දච්චය දැක ගන්න නම් මේ උවමනාවෙන් පාරේ තියෙන කුණු ලන්දේ තියෙන කුණු පාට ඇදලා දාන එක නතර කරන්න. මේ ලන්දේ තියෙන කුණු පාට ඇදලා දැමීමක් තමයි ඔය තියෙන මැද මට්ටමේ විතක් වලට පෝෂණය කිරීම. ඉතින් ඒක හුඟ දෙනෙක් කියනවා ඒක අපිට මානව අයිතිවාසිකමක් කියලා. මට මගේ නෑදෑයන් ගැන හිතන්න තියෙනවා හිතන්න බුල ඔබට මොකද දේ උනා. ආ හරි සෝවන් පුද්ගලයෙකුටත් ඔය වැරදි තියෙනවා. වෙන්න පුළුවන්. සෝවාන් පුද්ගලයා අනාගාමි වෙනකන් අනාගාමි වෙනකන් අඩු ගානේ ඔය දස නව මහ විතක්කවල පටලැවෙනව නතර වෙන්නේ. ඊට පස්සේ අනාගාමි මට්ටමේ තමයි සමාධිය හරියන්නේ. අංග සම්පූර්ණ වෙන්නේ. නිරෝධ සමාපත්තියට යන්න පුළුවන් සුදුසුකම් ලැබෙන්නේ අනාගාමි වුණාට පස්සේ අනිකුත් ලෞකික සමාධියත් එක්ක ඊට පස්සේ මේ රහත් වෙනවා තමයි උද්දච්චය කියන ධම්මොද්දච්චය කියන එක හොඳට පින් පොයින්ට් වල තේරෙන පටන් අරගන්නේ කාමච්ඡන්ද කාම විතක්ක නැති වුණාට ඥාති විතක්ක ධනපද විතක්ක නැති වුණාට ධම්මුද්දච්ච කියලා හිත යට තියෙනවා නිතරම ඉඳ දෙන්නේ කියලා. මේක සලන ගතියක් තියෙනවා කොට දාපු මාළුවා වගේ. ඉතින් අපි ඒක දැක ගන්න විදියක් නෑ අපිට හිතෙන්නේ මේක ආවේ මම පව් කරපු හිඳයි කියලා. මේක ආවේ මම බොරු කියපු හිඳයි කියලා. මේක ආවේ මම ඉතින් තමයි කෙරෙනවනේ. එනිසා බුදුසෙනාචේ කියනවා බොරු කරන්නත් එපා කියන්නත් එපා පුළුවන්තර නතර කරලා බලන්න ඔය යට තියෙන කැළඹිල්ල කිසි වෙනසක් නැහැ. යට තියෙනවා මිනිස්සෙක් වශයෙන් ඉපදිච්චාම මේ ලෝකේ තියෙන සංසාර දුක. ඒක දැක්කොත් උඹට දෙන ඒක ඔබේ නෙවෙයි. ඒක කාටත් උරුම දෙයක්. ඔබ හිතන්නේ උඹට එන්නේ ඔබ වැරදි කරපින්දයි. ඒක නිසා වැරදි නොකරන දානවා. බලනකොට අඩිය තට්ටුව පෙන්නන පස්සේ තේරෙනවා මේ හිතේ තියෙන්නේ ගායක්. ඉන්න බැරි ගතියක්. නලියන ගතියක්. ඒක තියෙන්නේ අසහනශීලී ගතිය. ඉතින් මේ අසහනශීලී ගතිය නිසා මේ විතක් පුරුදු කරලා හෝ කාය දුත්තරද කරන්න පටන් අරගත්තොත් කියන්නේ මේ අසහනේ මගේ දෝෂයක් කියලා. අසහනේ මගේ දෝෂයක් නෙවෙයි මේක උප්පත්ති දෝෂයක්. මිනිස්සෙක් වශයෙන් උපදිති සංසාරේ කිසි කෙනෙක් මේකෙන් ගැලවිලා නැහැ. නමුත් Tamange වැරද්ද Taman ළඟ තියෙන තාක්කල් තමයි කියන්නේ මට මේක වෙන්නේ මං කරපු වැරද්ද නිසා. ඒක නිසා බුදු අමරම කොට කරා. උගන්ගේ නිසා ශක්ති ප්‍රමාණයක නොකර ඉඳලා බලපන්. අදිෂ්ඨාන ශක්තිය ගනින් සද්ධාව ගනින් මාවදා ගනින් එදාට ප්‍රතිලේ වූ නොකලත් මේ පීඩාව තියෙන. එදාට ඔබ දුක්ඛ සත්‍ය පරම දුක්ඛ සත්‍යයක් විදිහට තේරුම් ගනි මගේ දෝෂයක් කියලා කරේ දාගන්න එකක් නැහැ. එමියද කියනවා ආර්ය ලෝකේ ඉන්න මිනිස්සෙක් කියලා මේක මම කරපු නිසා මගේ දේ හරි මේ දාගන්න විදිහ කියන පුතජකේ. ඔහුගේ ආකල්පයේ වෙනසක් මිස පිළීමේ නම් සම්බේක වෙනසක් වෙන්නේ. පිළීම පිළීම බව බාරගන්නේ වොමනාවෙන් කරේ දාගන්න ටික අයින් කරපු මිනිහට තේිනවා ඒව නැති වුණත් මේ පිළිම තියෙනවා. කාට චෝදනා කරන්නේ? මම කර දීයන්නාසේ චෝදනා කරන්නේ. බුදුහාමුදුරු කියලා තියෙනවා දුකේ ලෝකෙ පිටලා තියෙනවා කියලා. අද ප්‍රබාවිතාම අධිෂ්ඨාන ශක්තිය ප්‍රතාපවත් විදිහට වීරයෙක් විදිහට පිළිගන්නවා මේ දුක දුක. ඒක උඹට දෙයක්වත් මගේ දෙයක්වත් කවුරු කරන දෙයක්වත් නෙවෙයි. උඹ වරද්දාගත්තොත් කාය දුස්තරිත වචී දුස්තරිත උඹ හිතනවා මට ආපු අකුසල කර්මයක්. බුදුහාමුදුරණත් ඒ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය තමයි. ඒකට යන්න ලොකු විද්‍යාවක් ඕන. ලොකු කාය සීලයක් වශයෙන් ඕන සමාධියක් තියෙන්න ප්‍රඥාවක් තියෙන්න හැකි ශක්ති ප්‍රමාණය. ඇඟේ යෝනාවෙන් දාගෙන කියලා සැලකන. කෙන්කල ඒත් මතුවෙන මේ පීඩාව එහෙත් මතුවෙන මේ දවන තවන ගති දෙකට බීජ මූල දෙක බලනකොට මේක තමයි බුදුහාමුදුරුවෝ බාරගත්තේ පළවෙනි දුක්ඛ සත්‍ය වශයෙන්. මම හිතන්නේ මේ කාවේ මගේ වැරදි. අසෝලා මට මේක කරන්න. ඒක මොකද හේතුව මම කොක්ක ගහලා තියෙනවා. මගේ සක්කාය දිට්ඨිය නිසා, තණ්හාව නිසා, මාන නිසා. නිසා බුදුරජාණන් වහන්සේ මේ දුක නැති කරුවයි කියලා මේ ලෝකේ තියෙන පාරවල සේර මට්ටම් කරගෙන ගිහිලා කාන්තු සමතලා කරලා වලවල් පුරවලා කරන වැඩක් කෙරුවේ නැහැ. ඕක ඔය උඹලා කෙරුවත් නැතත් තියෙන එකක්. උඹලා ගාය වචී දුච්චරිත කරුවොත් උඹ ඒක උඹේ කියා ගන්නවා. ඒක පුතත් ජනයි. ඒව නොකර ඉඳලා බලපන් ඒත් ඕකමයි එදාට සතුටින් ජීවත් වෙනවා මේක තමයි සත්‍ය මේ තමයි ලෝකේ පරමාර්ථේ කායවත් දෝෂයක් නෙමෙයි මේක මට දරා හැකි දෙවිය හැකි මේ ප්‍රමාණය මට දරන්න පුළුවන් මොකද කොහොමද හිතත් අම්බෙන්නේ අය උත්තර හොයන්නේ උත්තර හොයන්න වෙනවා කාය දුච්චත්වාදී සත්‍යතිය ඒකට කාය දුච්චන්තේට සීල ශික්ෂාව අචී දුච්චන්තේට මනෝ දුච්චන්තේට සමාධි ප්‍රඥා භාවනා ඒ ටික කළ පුළුවන් තරම් යටපත් කරලා පස්සේ අඩිය පේන. භාවනා යෝගීකට බෞද්ධ භාවයක් නරකයි. බෞද්ධ භාවය නරකයි. මේ ලෝකේ තියෙන කිසිම දෙයක් නරක නම් ලෝකේ තියෙන්නේ නැහැ. ගිල වඳුරට දැලිපිය නරකයි. වඳුර දැලිපිය නරක කපා ගන්න. ඒ දැලිපිය නරක නෙවෙයි බබට හම්බෙච්චාම වැඩ ගන්නවා වඳුරට හම්බෙච්චාම කපා ගන්න. ඒ දැලිපිය නෙවෙයි දෝෂෙදී. ආගමනය කරාමිට ඒක නම් බෞද්ධ භාවයෙන් නැතුව ඊදී මේ පැවිදි ජීවිතයක් හෝ යෝගාදේශයක් කරගන්න බැහැ. ඒත් ඒක මහානදත්ත කරගෙන ඒකම ලොක් කරගත්තොත් ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ ප්‍රයෝජනෙ සලකලා වැඩ ගන්න. ওই දේ ප්‍රයෝජනෙ අත්‍ය විතරයි තියෙන්නේ. ඒ තිබුණට වැඩන්නේ වැඩ ගන්න දන්නේ නැහැ. එහෙම නැතු හිතනවා මේක නිවනටත් වැඩිය ලොකුයි කියලා බෞද්ධ භාවය ලොක් කරලා මානකාර කරගත්තොත් නිවන ලැබ ගන්න. අනිත් වගේ දේ පාවිච්චි කිරීමේ හැසිරීමේ දක්ෂකම ඒක බොහොම වැදගත් දෙයක් භාවනාවේදීම නෙවෙයි ඒක හම්බෙන්නේ සාමාන්‍ය සාමාන්‍ය බුද්ධිය කියලා එකක් තියෙනවා. දේවල් තිබුණු ඵලයට අපිට කෙලස් වෙන්නේ පාවිච්චි කරන්න හැටි දක්වනවා. ඒ නිසා අපාය උපාය දන්නෝ අපාය නොවැටිති කියලා කතාවක් වෙනවා. පාවිච්චි කිරීමේ උපාය දන්නවනම් කොච්චර පැට්‍රෝල් මෙතන තිබුණාට මම මෙතන සිගරට් ගුවට ප්‍රශ්නයක් නැහැ. මට්ටමක් තියෙනවා පැනපු ගමන් ඒකට පැනපු ගමන් ඉඳරන. ඒකෙන් ඈත්ලා ඉන්න දකල් හරි ඉතින් අපි කියනවා සාමාන්‍යයෙන් මේ හැරේ කිට්ටුක සිගරට් බොන්න එපා කියලා. කියන්නේ සිගරට් එක නෙමෙයි දෝෂෙදී. මේ පෙට්‍රල් එක සමීප භාවය. මේ මට්ටමට ගියම බක්කලයි. ඉතින් කියන ඔක්කොටම පොදු විශ්ව මේ හැරේ සිගරට් බොන්න එපා කියලා. නමුත් දැන් මොකද සිගරට් බොන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. එයා දන්නවා මේ මට්ටම පඩින්නේ. දැන් මේ ඇතුලේ ගිය අතර විදුලියදී. වයින් කරන එක කියලා කිසිම තැනක විවෘත වෙන්න තියන්න බෑ මොකද අතවදිනවා කියන විවෘත වුණාට වදින්නේ නැහැ කවුරුහරි ගිහලා ඒක තමයි වලිගේ ගහන්න ඕනේ නැත්නම් ඇඟිල්ල ගහන්න එතකොටයි වදින්නේ මොකද සාමාන්‍ය මිනිහා දන්නේ නැති නිසා වයින් කරන එක කරන්න කියන සම්පූර්ණ කරගන්න ඒකල කියනවා බාත ගන්නවා නම් රබර් රබර් ග්ලව් එකක් දාගනි එතන පොඩි වයර් එක ඇරලා දෙන්න වදින්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ දෙන්නේ අමු වයර් එකක් අමු අතින් අත ගාව කරන්න එක වදිනවා ඉතින් ඒක අරසා කරන තියෙන ක්‍රම කියලා කියන තාක්ෂණයේ තාක්ෂණ නෙවෙයි ප්‍රශ්නදී. මේ දේ මේකයි කියලා දැනගන්නවා නම් උනක මෙතන වයර කැඩලා තියෙන කියලා දන්නවනේ ඒක වැට ගන්න නැහැ. ඒකට වයර කැඩලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අන්‍යෝගේ භෞසුත භාවයේ කිසි දෝෂයක් නැහැ. හොඳ ඥානවන්තයෙකුට අහු කරගෙන යා වැඩ ගන්න. මොඩේකට අහුවෙච්චාම රිලවට අහුවෙච්ච දෙලිපිය වගේ කපා ගන්න. ඒකයි ඒ ප්‍රොජෙනෙන්සලකලා වැඩ ගැනීම තමයි අපි කියන්නේ මේ තලතුණකම කියන්නේ. නැන්ත දැන් මේ වගේ මේ වගේ කියන්නේ භවන මැද යන වගේ තැනකදී කියන්නේ ಗುಣ පුරණය බහුල වෙන තැනකදී මේ මේ කතා කරන එකේ සඳහන් බරපතල මේ පාඩුවක් කියන තමන්ට මොකද සමහරට අපි එකතු වුණාම කතා කරන්න ගියාම අපිට බොහෝ විට තුන් වෙනි පුද්ගලයේ යන කතාවකට සම්බන්ධ කරගන්නවා. අපි දන්නේ අතර මේ චෝර පුද්ගලයා කොයි විදිහේ ගුණ ධර්ම කොහොමද කෙනෙක්ද කියලා. එයාගේ පිටපැත්තේ තියෙන දිහා බලලා තමයි අපි කතා කරන්නේ. එතකොට ඇත්තටම සමහර විට අර විශේෂ සමාජයට ගිහියෙකුට නම් ගමකට වික්ෂෝභය වික්ෂෝභය ගැන කතා කරන මට්ටමට එනවා එනවා බොහෝ විට කියන්නේ මෙතෙන් විතර නෙවෙයි. එතකොට ඇත්තටම මේක බරපතලයි. අපි දන්නේ ඒක කියලා අපි මෙතෙන් වෙලට භාවනා කරාට සමාජයට ඒක ආර්ය අපවාදයක් විදිහට වෙන්නත් පුළුවන්. අනේ ඒ නිසා එතන සාමාන්‍යයෙන් විශේෂයෙන් භාවනා දර්ශනයේ හරි පරිශ්‍රණය නෝන තැන තමයි ඒක. මොකද අර තවත් තුන්වෙනි පුද්ගලයා ඇත්තටම රාජකතා කියන එක කමක් නෑ. නෑ රාජකතාව නම් බිම්බිසාර රජුගේ සෝවන්නේ. ඒක නෑ සනි මම කියන්නේ රජුර ගැන කතා කරන්න වඩා ඇත්තටම අර අර ඉහළවද පුද්ගලයා ඒක තමයි මේ බිම්බිසාර රජු කියන්නේ ගුණවතෙක් තමයි. එයා ගැන කතා කරනකොට සාමාන්‍ය කතාවක දාලා කතා කරුවොත් එහෙම ඔයාට තියෙන මොන සීලයක්ද මම දන්නව නෑ මේ කිව්වොත් එහෙම නිකන් අපරාධේ මේ ආත්මේ නිවන් ලබා ගන්න බැරි අකුසල කර්මයක් ඒ නැත්නම් වාරණයක් ඇති කරගන්න. මේක තමයි මේ වගේ තැන්වල සාමාන්‍ය කතා කරන හරි ලාභයි. මෙතෙන් දෙන්නේ හොඳ තේරුම් දෙලා එයාට දෙනවා මේ කතා කරපුවම මට නිකන් මේ නිදානයක් හම්බුනවා. කාගෙන කාගෙන යනවා කොතනින් එහාට මල පනිනවද දන්නේ පටන් අර ගන්න මේ මිනිස්සු දැකගත්තේ කොහොමද මේ මිනිස්සු ලොකු කැපකිරීමක් කරලා ඉඳින අනේ මේ ශ්‍රද්ධාවක් ඇති වෙනවා හොරෙන් හරි කමන්නේ මේ කතා කරපු එක වටිනවා කියලා හිතෙනවා ඉතින් ඊට පස්සේ ඒක බොහොම සූත්‍රතාවයෙන් කියලා අනිගාන මට්ටම පණින තැන කාන්තාවන් සහ පුරුෂයන් අතර තියෙන අනියම් සම්බන්ධතාව වලට යන තැන එනතම් පුරුෂයන් පුරුෂයන් අතර වචනේ ඉක්මවල බොරුව බවට පත් වෙන තැන මොනම විදියකින් මායිම නැහැ. එනේ මායිම දන්නේ නැති මිනිහා තමයි පුතඥය කියන්නේ. එනිසා සාමාන්‍ය මාළු කඩේකදී හම්බෙන මිනිසුන්ට වඩා මෙතන හම්බෙන මිනිසා ගුණයක් තියෙනවා. එනිසා කතා කරනකොට එක්ක ධර්මය. එක්ක ගුණයක් හම්බෙන්න සයිතන හොරෙක් කතා කරත් කමක් නැහැ. ස්වාමීන් වහන්සේ බැන්නත් කමක් නැහැ. සුද්ධ ලාභයක් නේ තියෙන්නේ ආධ්‍යාත්මනේ හැදෙන්නේ කියලා. නමුත් ඒ ආධ්‍යාත්මේ තන ඉඳලා කොතනදී මල පණිනවද කියන එක සීමා පයින්නද කියන එක මොන්නම තායිතුන තොරන්නේ. ඉතින් ඒ නිසා කියනවා මේ කතාව ඕනේ නැහැ. මේක හදලා තියෙන පද්ධතිය උඹට ඕන ටික දෙන්නයි. උඹ හැමදේම හොයන දේවල් තැනකදී උඹට වසරේ. නිසා නැවතිල්ල යන විදියට යන් කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ ඒ පවතින දේ පිළිඅරගෙන යන එක නිකන් නෝන්ජල් ගතියක් වගේ පේනවා. ඉතින් ඒකේ සෙල්ලක් කරකක් කරන්න හිතෙනවා. වැටක් ගැහුවොත් වැට පණින්න හිතෙනවා. ප්‍රශ්නයක් නැහැ. වැට පැන්නොත් අන්නර වගේ තමන්ගේ විශේෂ ගෝචර භූමියෙන් පැනලා ගිහිල්ලා අමාරු පැටි කෙනෙක් වඩපත් වෙනවා. ඒක කායවත් අනුකම්පාවේ විශේෂයෙන්ම මතක තියෙන සත්පුරුෂයන්ගේ අනුකම්පාව නැතුව යනවා. එච්චරයි වෙන්නේ වෙන දේ එච්චරයි සත්පුරුෂයේ කත කියන්නේ ඊට පස්සේ වැඩක් නැහැ මෙයාට කියලා වැඩක් නැහැ කියලා සාමාන්‍යයෙන් එහෙම ලේසියෙන් කෙනෙක් කොම් කරන්නේ නැහැ දන්නවා ඒ සත්පුරුෂයා දන්නවා තමයි මෙතෙන් දෙනකොට කොච්චරක් වෙහෙස වෙලා දාවේ කියලා ඒක සරයක් දෙසරයක් තුනක් කිව්වට පස්සේ ඒ එයාගේ ගතිය අරින්නේ නැත්නම් ඊට පස්සේ ඒ ලයිෆ් එක කපලා දාලා නිකන් කියන්නේ ඒකට කියන්නේ භක්ම දන්නේ කියලා උපදේශ දීම නතර කරනවා. ඒක තමයි ශාසනය කරන්න තියෙන මරණය. ඥාන ඊට පස්සේ අපිට දෙන්නේ උපදෙවි මොනවාරි ආවනේ කැමැත්තක් කරගන්න. අතල දාන ගන්න ඔය එකක් කියනවා දෙකක් කියනවා තුනක් කියනවා කිව්වට එකම දේ කරනවා නම් ධර්මයේ ගෞරවය තියෙනවා. තමන්ටත් වෙන වැඩ තියෙනවා. ඒ නිසා උපදෙස් දීම නැතර කිව්වට පස්සේ ඊගෙන සත්පුරුෂයෙක් විසින් ඒ වගේ කොන්ක්‍රීමට අහුණාට පස්සේ ඒ ආකාරයට හදන්න හදනවා. නමුත් ඕනම දැනකට මතක තියාගන්න ගිය අලුතෙන් බාහිර මධ්‍යස්ථානෙ ගියා නම් සුමාන දෙක තුනක් සද්ද කුසල බලන්න එපා. කාගවත් ප්‍රශ්න මොනවාක්වත් අහන්න එපා. දෙන දෙයට කරලා ඉන්න බඩ ඔක්කොම ගන්නවා. මේ භාවනා දතේ ලොක්කගේ ඉඳලා කැපකාරලක සිරුදනම් කරපරකට පටන් ගන්නවා. බුදුම යන්නේ ඉස්සලා වගේ මේ මට මතකයි මට මතකයි හම්බුනේ මොකද්ද කියලා ට්‍රාන්ස් හම්බුනේ කෙනෙක්. අපි දෙන්න සැලසුම් කරගෙන ඉඳන් තමයි මට ගුරුමයන් ලැහැතුනේ ඊට පස්සේ කිව්වා මම එකක් කියන්න. අපි අලුත් තැනකට යන්නේ අලුත් භාෂාවක්. මිත්‍රයයි මට කියන්න තියෙන්නේ ගියාට පස්සේ දෙන දේ මිසක් මොනම දෙයක්වත් අලුතෙන් ඉල්ලන්න යන්නත් එපා කතා කරන්නත් එපා විම බලාගත්ත ගමන් ඉන්න එකයි ඒක කවුරු ඇවිල්ලා අහනවා අර මොනවාර අවශ්‍යද ඒ අහන්නේ අයිතිකාරය නෑ අවශ්‍යද මිස්ටර් ද ඊට පස්සේ ගිහලා කියනවා ආවලා බීම යාට උන් දෙතිම හොයලා බලලා කරලා දෙන්නේ කියලා ඔක්කොම ආරක්ෂක සංවිධාන සාර්ථක බැරි වෙලා හරි ගිහිල්ලා මට මේක නෙමෙයි මේක කිව්වනේ ඊට පස්සේ වැඩන්නේ ඊට පස්සේ තමයි මේ යකා කොහේ ගියත් මොනම දෙයකින් සන්තෝෂ කරන්න බැරි එකේ ඊට පස්සේ හොයලා කපන් කියලා නිකන් නිසා කිසිම ගුණයක් ඕනේ නැහැ. ඇස් දෙකයි කටයි අරසා කරන හොඳට තමයි ඒ ගිය තැනක තියෙනවනේ නීතිපද්ධතිය. එච්චරයි. පුදුම ගෞරවයක් දිනනවා. මේ ගුණයකට නෙවෙයි. ඒක විදිහට ඒක සබ්බයක් තමයි මත ඒක විදිහට බලනකොට ඒ ඒ මිනිස්සුගේ තියෙන නීතිපද්ධතියට ගරු දෙන්න. ඒක මේ මත ඉබේම ගරු කරනවා. අපි වෙලා තියෙන මේ අයිතිවාසිකම් සඳහා හටානක් නේ පටන් ගන්න තියෙන්නේ. මම මේ ඉතින් ගියොත් මෙතන ඉන්න කෙනෙකුට ලැබිය දේවල් මට ඔක්කොම ලැබුණා. කිසිම තැනක සූත්‍රය සඳහන් කළ නැහැ මේ අයිතිවාසිකම් කියන වචන බුදුහාමුදුරුවෝ. අපිට තියෙන අයිතිවාසිකම් තමයි දුක්ඛ දක්ටි. ඒක විදව. ඒක අවබෝධ කරගනින් එපිට මේක විනෝඩ මට මේක ඕනේ. මේක මේ වෙලාවේ ඕනේ. ඒ සියලු දේම කරන්නේ Taman සත්පුරුෂයෙක් හා සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාවට පොඩි අභියෝගයක් කරගන්න. ලද දෙයින් සතුටු වෙන ගතිය ආවොත් බෞද්ධයෝ සත්පුරුෂ විතර නෙවෙයි දෙවියෝ බ්‍රහ්මයෝ පවා. ඈත ඉඳලා වදිනවලු මුතියව මනින්න බෑ. කාටවත් මනින්න බෑ කවුද කියලා. මනින්නේ මේ මේ අරකට මේකට ගඳ දුක වෙලා යනවා. දැන් මොනවා කරන්නද ලැබෙන ඕනේ පාඩුවක් වෙච්චා කරගෙන ඉන්නව නේද? පුදුමාකාර කවුරුවක් අන්න. ඉතින් ඒක මේ අත්විඳින්න පුළුවන්. නැත්තම් ඒක නම්බුවක් විදිහට පලඳගෙන ජීවත් වෙන්න පුළුවන් ජීවිත තමයි පැවිද්ද කියන්නේ. පැවිද්දට යම් කිසි කාර්යනා කරනවා නම් ඊළ කරපලින් එකයි. ආරාධනා කරපේකන ඇවිල්ලා ඒ ටික සපයලා දුන්නේ නැත්නම් ඊට පස්සේ නොගී නිකන් ඉන්නවා. කියන්නේ නැත්නම් මොනවා කරන්නේ. කෙරුවට පස්සේ එපා ටික විතරක් කියනවා. කරලා නිකන් ඉන්නවා. කවුරුත් අපි තසි පැවිදි කරනම සල් පැවිද්දේ කියලා මට මේක උනාලි කොහොම කියලා කියන්න පටන් ගත්තා. ඒක ඉතින් ඒ ඒ පැවිදි පද කියන්නේ. පැවිදි සමනාකල්ප වලට සුන්දර නැහැ. ඒකමයි යෝගාවචරය කියන්නේ. ඒ පැවිද්ද පුහුණු කරනවා. ඒ පුහුණු කරන කාර්ය වල අයිතිවාසිකම් සරණක් නැහැ. අයිතිවාසිකම් ඉෂ්ට වෙයි කර්මශා කර්මඵල නීති අනුව. ඒ පවතින නීති අනුව ඒ අනුව විදින්න උනත් මොකක් හරි ඒක ප්‍රෙස්ටිජ් එකක් වෙනවා. එහෙම නැත්නම් ඒක ලොකු ගෞරවයක් වෙනවා ආධ්‍යාත්මික වශයෙන්. මම මේ දේ වින්දේ මේ සදාචාර වෙන්නේ, නිස්සද්දතාවය වෙන්නේ, හික්මීම වෙන්නේ කියලා ඒකට කවුරක්වත් නිඳා කරන්නේ. ඒක නොජාකමකුත් නෙවෙයි. දැන් මතවරුණා ඒක ඔස්තම් කියන මේක මේක කොයි විදිහේ මේක කෙලස් මට්ටමකට තියෙනවද කියන එක දන්නේ ඇත්තට නමුත් ඒක සාමාන්‍යයෙන් කොයි පුද්ගලයන් දැන් භාවනා මධ්‍යස්ථාන වල හරියට භාවනා කරලා ආයෙත් පස්සේ ඒ ආමනුෂය හිතන්නේ භාවනා මේ මධ්‍යස්ථාන අධිපතිතුමා මේ කට්ටේ දෙන්නමක් ගාලා ඉගෙන ගත්තා වගේ කියලා හිතන්නේ ඉස්කෝලේකට පස්සේ එහෙම කියන්නේ එනකොට ඉන්නේ හරියම මේ අපිටවත් ඒක නෝ එනකොට ඉන්නේ කොහොම මේ තමන් යොමුන වෙන්නේ නම් ඇතුළට අපිට හිතන මේ අපි ඉගෙන ගත්තා නම් ඒ ගෙන්න ගැ මේ විදිහ මේ විදිහ තියෙන්න ඕනේ කියලා හර පද්ධතියක් ඕනේ කෙනෙක් හදා ගන්න ඕනේ. ඒ එකතරක වැඩිකල් ඉඳීමෙන් වෙන මලකඩයක්. එනකොට බොහෝම යට අත්පහත් ඕන දෙයකට හැරෙයි. ඊළ දවස් දෙකක් තුනක් හතරක් හැසිරුණානේ ආක තියෙන මෙතන මේක තියෙන මෙතන ගියාට පස්සේ මේ නිකන් දිව මට මෙහෙම එකක් අවශ්‍යයි. මේක ඒක නෙවෙයි සාමාන්‍ය සම්පූර්ණ කළු පාට එකක් නැද්ද වෙන්නේ. ඒ දිගේ මේක නෑනේ. ආ අතනම් තිබුණා ස්වාමීන් වහන්සේ ගත්තර කමන්නේ නැද්ද? ඒකවල දැනගන්න මේ මනුස්සයා ඇවිල්ලා තියෙන්නේ ඒ එකක් මොකද්ද බලාගන්න. ඒක වෙන්නේ නැහැ පළවෙනි සරිතාව මනුස්සයාට. ඒ නිසා හැමදාම ආධුනික මනසක් ඇති කරගන්න. හැමදාම ආධිකම්මික යෝගාවචරයක් වෙන්න කියන මං අවල්දී දන්නවා. මට අවල්දී ඕනේ. මට අවල්දී මට තේනවා කියලා ඒ ඉඟි කරනකොටම උඩ ඉන්න මනුස්සයාට භාවනා කරන්න ඕනේ තේරෙනවා මේ මොකාටද මේ කොහොමද ගේල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා. ඉතින් ඒක එන්නේ කරප්ෂන් කරප්ෂන් කියලා කියන්නේ එක තැන බොහෝ එක ඇසුර වැඩිවීම කල් යනකොට කල් යනකොට ඒ මලකට ගන්න කොයි දේ වුණත් මලකන අලුත් පිටම තියෙන බුදුම නවකම බුදුම කෝල ගතිය බුදුම කෝඩු ගතිය ඒක හරි හරි සුන්දරයි පොඩි ළමෙක් ඉස්සරහා ලෝකෙ ඉපදිච්චාම සියලු දෙනා වහයලාගෙන ඒ දරුවට උදස්ථාන කරනවා ඒ දරුවා අරක දීපම් මේක දීපම් කියලා සටන් කරන්න පටන් ගත්ත ගමන් අම්මටත් එපා අම්මට දාතත් එපා වෙනවා දින දෙකක් කාලා ඉන්න තාක්කල් අනේ පුක පැත්තක් තිබිලා. අනේ බබා හරිම තෝරු. බැරි වෙලා හරි වචන දෙකක් කතාන්න පටන් ගන්න මට ඕකේ පා මේක කියපු ගම ඒක බඩපුවම මටත් එපායි. මේ ඒ තරම්ම මේ ඉල්ලාගෙන කරනවා කියන එක ඉල්ලන කෑමක්. ඉල්ලගෙන කරනවායි කියලා කියන්නේ ඉල්ලගෙන කෑමක්. මේ දිනදීන් යැපෙනවා කිව්වට පස්සේ බුද්ධ වෙලා තමයි කරන්න පුළුවන්. නැත්තම් හිතන්නේ මේක නිකන් මොකද්ද මේක ඇති වෙලේ නෝන්ජල්කමක් කියලා. ඉදාට තේරුම් ගන්න ගන්නවා මේ ලෝකේ කවුරු කොච්චර ඊළඟ කෑවත් මේ ප්‍රතිපත්ති අල්ලගත්ත මනුස්සයට හිංස කරන්න බෑ කාටවත්. ඒ ඒ කරන කෙනාට බාධා කරන්න බෑ කාටවත්. ඒක සදාකාලික සනාතන ධර්මයක් තියෙන්නේ දෙන දෙයින් අපේ. දෙන දෙයින් සතුට වෙනවා. එහෙම නැත්නම් මේ ඇති කියන්නේ පුදුයි. enough. මුන්දේ කරේ මේ ලැබුණ හොද්දතෝම ඇති කිව්වට පස්සේ ලැබෙන්නේ කවුරුන් සලකා බලලා අනේ නෑ මෙයාට මේක කරලා දෙන්න ඕන කියලා එයා වග කියනවා. දැන් මට ඕනේ කියපුවම ආ මෙන්න දුන්න පුළුවන් නම් කපන් බැන්නම් කපන් කියලා තමයි පුතුම මේ ඒ නීති ඒ ඒ තියෙන මේ සමාජ නීති මේකට කියන්නේ කැලෑ නීතිය කියලා. අයිතිවාසිකම් සටන් කරන්නේ නැතුව ඉන්න එකට කියන කැලෑ නීතිය කියලා. ඒක බලවතා ජයන. අකමන්නේ. බට දින කපන් කරවමින් ඉන්න ගියාම තමයි කොට අර. ඒකට කියන්නේ මානව විශ්වාසය. මානව මන්නේ මේ මානව කියන වචනේ කොහෙන් තෝරාගෙන තියෙන බුදුහාමුදුරුවෝ එහෙම මානව හිතවාදී කතාවක් නෑ බුදුහාම කියන මානවය නිවන් දක්කර කතාවක් මානව අයිතිවාසිකම් කියන්නේ සංසාරේ රඳවල රඳවල කතාවක් මොන මානවයිකවාදවද මානවයිකවාද කියන්නේ දුක බුදුහාමර මානවයිකවාද අන්තිම සටන් කොල්ල නැහැ බුදුහාම කියේ මානවයට නිවන් දකින්න පුළුවන් පුළුවන්කම් දෙන්න තියෙනවා මානවයිකවාද කියන්නේ මේ දැන් තියෙන එක වදාගෙන පානවා සංසාරේ බලවගෙන කන්නේ කරන්නේ. ඌව නිකන් මේ බයිලා. සනද දැන් ඔය ඇත්තටම දැන් එක එක එක කියන්නේ බොහෝ බොහෝ මේ කාලක කම්ස්ථානය ඇසුරු කිරීම ඇත්තට මේක කරයි. ඒක මේ භවන මධ්‍යස්ථානයක් විතරයි. ඒ කියන්නේ මොකද්ද බඳපු මිනිස්සු දන්නවනේ. <laughs> මොකද්ද වෙලා තියෙන්නේ? සසනසේ ඒක හරියට නැන්දේ කියන්නේ ඕකනේ ඒකම තමයි අසුර කරන්න යන්නේ ඉස්සෙල්ලා මැනිකෙට සාහරිද ඕනේ මැනිකෙට මොනවද ඕනේ ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්න අනේ ඕන්න බඳලා පව් පව් වෙනකොට වැඩි කෝ කෝ කරනකොට මේ ගෙදරම යක්ෂණී යක්ෂයා වෙලා හැදිලිම කියනවා හැදිලිම කියනවා මොනටම කියනවා මම මේ අකා තමයි යක්ෂයා යකෝ අනේ ප්‍රේම කරන කාලෙකදී නේද බලන්න බැරි වෙලාවක්වත් අල්පකතර මනසවත් කිව්වොත් චිචි ඔය වහන්නේ මම ඔයා බලා ගන්න කියලා කියලා ඒක මේ බොහොම මේ බරපතල ධර්මයක් නෙවෙයි සාමාන්‍ය බුද්ධිය. නමුත් ඒක Tamanda සිද්ධ වෙනකොට තේරෙන්නේ. ලෝකයා ගැන කියනකොට අපිට hina වෙලා කියන්න පුළුවන්. ඕනම තැනක පහ වෙනකොට බුදුරජාණන් දේශනා කළ තියෙනවා එක තැන නතර වීමෙන් වෙන හානි. ලාභ සත්කාර වැඩි වෙනවා. තිස්තන වෙනද අයිතිය මතක් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මට මේදී ඕන කියන එක. ඒ වගේ කර්ම වර්ගයක් කියලා තියෙනවා. ආයමුන් දැන් මේ චතුරාර්ය සත්‍ය වගේම තමයි. එක තැන ඉඳීමෙන් බොහෝ කල් ඉඳීමෙන් සිදුවෙන දේ. ඒ නිසා සර්වඥාන්තිකට චාරිකා ක්‍රමයක් ඒ දවස් සඳහන් කර දෙන්න තියෙනවා. ඒ තැන් තැන් වලට යනවා. ඒකට මේ මානසික අර පරිසර වෙනස් වෙනවා. මේක මේ ලස්සන කිව්වා මේ ලස්සන මේ කාලේ ගැලපෙන විදිහට ඔය බලමඩ ආනන්දමයි හඳුන් කිව්වා. ස්ථාන දෝෂ කියලා જાතියක් කරන එක තැනක හිටියොත් භූතයෝ වෙයි. එවිදින මිනිහට භූතයෝ වෙයි. ඒ මොකද එයාගේ ග්‍රාචාරය වෙනස් වෙනවානේ. දැන් භූතය වැඩ කරන්නේ ඔය එක එක ග්‍රහයෝනේ ග්‍රහය යොමු වෙච්ච තැනට භූතය බලපාන තමන් ඒ තැනින් පැත්තකට ගිය ගමන් වෙන භූගෝලයකට භූගෝල වෙන තැනට ගියම වෙනස් පටන් ගන්නවා ඒ නිසා ඇවිදින මිනිහට දැන් මේ මේ ගෙදර ගෙවලයක් ඉන්නවා කියලා දැන් මේකෙන් එළියට ගියොත් ගෙවලයාගේ ප්‍රශ්නයක් වෙන්නේ ගෙවලයාට ඕන දෙන ගේ ඔබ තියාගන්න කියලා ගිය ගමන් ප්‍රශ්නේ ඉවරයි මෙතන සිතන ප්‍රශ්නේ කියන්නේ දැන් ඇත්තටම දැන් ගන්න ගත්ත දැන් මෙහාට උනත් වෙන්නේ දැන් මම ගැන ගත්තොත් මට හොඳට තේරෙනවා ඇත්තටම දැන් මම මට මෙතන ඉන්නේ විශ්වාස කියන්නේ. ඇත්තට මේ කියන්නේ මේ වෙන වෙන තැනකට ගියොත් මීට වඩා කියන්නේ නරකයි කියන එක නෙවෙයි. විශේෂ විශේෂ දැනනවා ඒක පරණ එකේ. ඒක ධාරණ වශයෙන් කියන්නේ කියනව නෙවෙයි. හොඳට දැනනවා මේ කාලය නිසා තමයි මේ කියන්නේ. නමුත් අර සනස් මෙහෙම දැන් වර්තමානයේ අර මේ ගුරු හිලෙන් අන්න ඒක එතන අපේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒ අර මේ වෙහසක් දැනගෙන ප්‍රයෝජනේ වැඩි නම් පහඩු යමක් ඉඳගෙන හරි කරගෙන යනවා. ඒ කරගෙන යන්නේ හොඳට එතෙන්දි තේරෙනවා මේ මැනිල්ල මැනින්නේ ලාභයකට හෝ සත්කාරයකට හෝ මුදලකට නෙමෙයි. නෛර්යානික පැත්ත. නෛර්යානික දේ නම් අපිට ඔయిత වැඩි දෙයක් හරි කැප කරන්න පුළුවන්. මොකද මේ ලාභ සත්කාර පැත්තදී ඔය එක තැනකට නතර ලයිජවාස්කම් කතා කරන්නේ නිවන ලඳන නෙමෙයි. ආමිෂයටනේ. Taman වැඩ කරන්නේ ආමිෂයෙන් නිරාමිෂයෙන් නම් ඔක පස්සේ බලපන්නේ නැහැ. ඒක මහා වේතන ගියාට පස්සේ තමයි තේරෙන්නේ නොගිය කෙනාට ඒක තේරෙන්නේ නොගිය කෙනා ලෝකේ දිහා බලන්නේ. අමිෂේ පැත්තෙන් නැත්තම් මේ අයිතිවාසිකම් මෙතන මෙතන අයිතිවාසිකම් කියන්නේ ලාභයට සත්කාරයක් නෙමෙයි නෛර්යානික දෙයකට ඒ සඳහා බුදුරජාණන් කියන්නේ එළෙව්වත් යන්න එපා. ගහලා බැන්නත් වැඳලා කියන්න ඕනේ මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ මොනවද කරන්නේ අනේ මට අනුකම්පා කරන්න මට මට ඕනේ දඩුවමක් දෙන්න මට මේ අසුර අවශ්‍යයි. එහෙම නැත්නම් වෙන්නේ නැත්නම් රෑ නොකිය ගියත් කමන්නේ. මොකද අපේ ජීවිතේ එච්චරම ඔක්කොටම ඉස්තු යුතුකම් ඉස්තු කර කර ඉන්න වෙලාවක් නෑ. තේරෙන්නේ වැරදි වැත කරන යන්නේ දවල් හොපලයක් නෑ හොපලයක් කියලා හොපලයක් නුකිය හොපලයක් කියලා. හැබැයි අර්ථ සිද්ධිය සිද්ධ වෙනවා නම් සීල සමාධි ප්‍රත්‍යවයෙන් ගහලා එලේව පණුදන පණුදනම්පි න පහේ ගහේ තබ්බක් කියලා කියනවා. බැනලා තෝ පළ කිව්ව බැඳලා ඒක ගන්න තරලා ඉන්නේ කියලා. මේ ඒ ඒ ආමිෂයට නේ. ඒ ආමිෂෙත් නෙවෙයි ඒක සම්නිකර ආධ්‍යාත්මික නැත්නම් ණය බයන්කප්පේ. මේ මෙල්බන් පැත්තේ මොකද කියන්නේ මේ බොහොම ආශාවෙන් ඉල්ලිල්ල හිටියා මේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ කියලා. සන්නස මේ ප්‍රශ්නයක් තියෙනවලු එක ප්‍රශ්නයක්. ඔව්. ප්‍රශ්නයක් තියෙනවා සම්බන්ධව. ආ ඉදිරිපත් කරන්න කියලා. මගේ ප්‍රශ්නේ නම් දැන් සම්ප්‍රප්තරාප කතා කරන්න හොඳ නැති කෙනෙක් දැන් දැන් ඔෆිස් වල එහෙම සිටින් වෙන්න එහෙම මෙහෙ දැන් කතා කරන්න ඕනේ කතා කරන්න නැත්නම් නිකන් සිටින් වෙන්නේ නැහැ වගේ දැන් භාවනා කරද්දී ඒක කොහොමද ඒක දැන් සම්ප්‍රප්තරාප කතා කරන්න බෑ ඒක දැන් කතා කරන්න ඕනේ ඒකද හොදේ කරන්න කියලා මම ඒ වගේ කාර්යාල ජීවිතය නැත්නම් වෘත්තීය ජීවිතයක් ගත කරන අපි ඉස්සල්ලාම බතාර කරන් තියෙන්නේ භාවනා මධ්‍යස්ථානයකට ගියාම ඒක කාර්යාලයක් කරගන්න එපා කාර්යාලයේ භාවනා මධ්‍යස්ථානයක් කරගන්න එපා කාර්යාලයට ගියාම ඒ වැඩ ටික කරන්න කරන දෙයක් නෑ ඒ කුලිය ගෙවන්නේ ඒ වැඩේට ඒකට කතා කරන්න වෙනවා නමුත් තමයි භාවනා මධ්‍යස්ථාන ගියාම බලන්න පුළුවන් තරම් මේ දැන් කතා කරන්නේ පුරුද්දටද එහෙම නැත්නම් මේ මේකත් කාර්යාලයක් කරගන්න හදන කියලා ඉස්සල්ලාම අපිට කරන්න වෙන්නේ පරීක්ෂණ මට්ටමේ ඒ දවසේ පැයක් හෝ සුමානේ දවසක් හෝ මාසික සුමානයක් හෝ කාලයක් වෙන් කරගෙන ආන්න මේක මේ කතා නොකරම සිටීම නෙවෙයි අවශ්‍ය දේ කතා කිරීමේ ප්‍රයත්නයක් උත්සාහ කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ කන්තෝරට ගියාට පස්සේ සර්වඥාන්සේ බෝධිරාජ සූත්‍රය සඳහන් කරලා තියෙනවා කතාවක් කිරීමේදී සලකා බැලිය යුතු අංග තත් සච්චතෝ තේතතෝ කියලා වෙච්ච දෙයක්ම කියනවනම් වෙච්ච හැටියෙම කියනවනම් කියපු දෙයෙන් ඒ මනුස්සයට ප්‍රයෝජනයක් වෙනවා නම් ඒ කතා කලිතුයි. ඒ කියන දේ සත්‍ය නෙවෙයි නම් වෙච්ච සත්‍ය සත්‍ය වශයෙන්ම කියන්නේ නැත්නම් ඒ සත්‍ය වශයෙන් කිව්වත් නැත්නම් ඒ මනුස්සයාට ඒක වැඩක් නැත්නම් කතා නොකරන්නේ. සත්‍යතෝ තේතතෝ ප්‍රියතෝ උනත් විලාවක් තියෙනවා. ඒක මිනිස්සුන්ට කතා කරන්න වෙලාවක් තියෙනවා. ඒ නිසා සරුවචනංශේ කතා කරන වචනේ සත්‍යයක්. සත්‍ය සත්‍ය වශයෙන් ප්‍රකාශ කරන්නේ ප්‍රකාශ කිරීමෙන් මේ පුද්ගලයාට වෙලාවක් තියෙනවා. නමුත් ධර්ම දේශනා කරන්න වෙලාවක් තියෙනවා. ආන්න මේ විදිහට කතා කරලා කතා කරන කතාවේ ප්‍රයෝජනය සහ ආදීනව සලකන්නේ අපි ඒක වෙනමම සුතුමේ වශයෙන් හිතේ වද්දාගෙන එක්ක කතාව ඉවරනට පස්සේ බලන්න ඕනේ මේ කතාව ඉවර වුණා දැන්. ඒ කරපු එකේ මම කොච්චරක් හැබ්බැහියට පුරුද්දට සමාජය වගේට කරුණාද? සංනිවේදනයක් මොකද්ද වෙලා තියෙන්නේ? සංනිවේදනය වෙන්නේ නැත්නම් පස්සේ හෝ පසුආවර්ජනයක් කරලා දැනගන්න ඕනේ. ඒ වගේ කතාවල් ඊට පස්සේ පුළුවන් තරම් අඩු කරන්න. ඒ නිසා කන්තෝ ඔෆිස් වල හරි මේ ඉන්නේ කියන්නේ. හැබැයි මම දන්න දෙයක් තමයි કોઈ කන්තෝරුවේ કોઈ ඉස්කෝලේ කතා නොකර බොම්මන කියලා මිනිස්සු જાතියක් කියනවා. මිනිස්සු මොන විදිය කරුවා කතා කරන গুপ্ত චරිත තියෙන. ඒ මිනිස්සුන්ට කන්තරෝලින් කයි බලිදාන්නේ නැහැ. මොකද මේ මිනිස්සු මේ ඇතුළට නැමිලා ඉන්නේ. ඒ මිනිස්සුන්ට ඊට තියෙන සමාජයේ. සමහර කට්ටිය ඉන්නවා බොහොම වචනෙට නැඹුරුයි අවුට්ස්පෝකන් කෙලිම කතා කරනවා. ඉතින් ඉස්සෙල්ලා Taman තේරුම් අරගන්න ඕන Taman මොන જાති කෙනෙක්ද. හුඟක් ඔය ප්‍රශ්නේ මත වෙන්නේ Taman සාමාන්‍ය විරුද්ධව කතා කරනවා. මේ එහෙම කතා කරන එක නාට තේරුම් ගන්න වෙනවා <clears throat> පරිතද කිරීම ප්‍රමාණාත්මක දඩ කිරීමක් කරන්න පුළුවන් තමන් ඒ දවස් දවස් පැයක් වෙන් කරගෙන හෝ භාවනා මධ්‍යස්ථානය ගත කරන කාලයක් වශයෙන් ඉඳලා පුළුවන් තරම් අඩු කරන්න. අරකෙදි කරන කතාවේ ප්‍රයෝජනේ සලකලා කතා කරන්න ඉගෙන ගත්තොත් මේ පොඩි මෙතන එල්ලලා තියෙනවා මෙතන බෝඩ් එකක් ගේන්න මෙතන. මේ ළඟදී මම දැක්ක කවුද ඒකට මේ කියන්නේ මම හිතන්නේ නැදිමාලින්ද කොහොද හරි ගස්සපු පෝස්ට් එකක් තිබුණා. කරන කතාවේ ප්‍රයෝජනේ දැනගෙන කතා කරන්න නම් මම කියලා දෙනවා අනික දෙන්නේ මේකේ ලියලා තියෙනවා කතා කරන වචනේ ආදීනව හා ආනිසංස දැක දැක කතා කරන්නේ. අනුන්ගේ ඇදේ පෙන්වන එක තමයි Tamanගේ වරද. Tamanගේම ඇදේ බලන්න. හැම විටම හැදිච්ච හිතවිලි හැද හැම විට Taman හැදිලා හැම විටම හැදිච්ච වචන හැදිරගෙන කතා කරන්නේ. ඉතින් මේවා සාමාන්‍යයෙන් බොහෝ මේ ඔෆිස් වල ගහන දේවල්. දැන් මොකද මේ අනවශ්‍ය කතා නැතර කිරීම සඳහා ඉතින් ඒ නිසා මේව සාමාන්‍යයෙන් තියෙනවා මේ අද අර ෆයර් සිස්ටම් එකට දාලා ඒ කියන්නේ කන්තෝරක කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා sannivedana අවශ්‍යයි කච කච කච නෙමෙයි අවශ්‍ය sannivedana ඇතිකරන්න ඒ කරන දේ සත්‍ය නම් විච්ඡ හැටියට කියනවා ප්‍රයෝජන සඳහා කරනවනේ හරි ලේසි. එහෙම නැත්නම් සම්බප්පල බවට වැඩෙන්නේ නැහැ. sannivedanaට වැඩෙන්නේ. ඒ නිසා ඒක නිසා ඒකදී සමාජය හදන්න හරි අමාරුයි. ඒ වගේම ඒ සමාජශීලී පරිසරයක ඉන්නකොට භාවනා මධ්‍යස්ථාන තරම් බේරලා කටයුතු කරන තමාරු වෙන නමුත් අපි අදිස්ථාන කරගන්න ඕනේ පරිේශන මට්ටමින් හෝ සමහර වෙලාවවල සමහර ස්ථානවල කතා නොකර ඉඳලා ඒක කරන්න පුළුවන්ද කියන එක අනිත් එක මම අර ඉස්සලත් කිව්වේ ඒකයි සම්මයන් මානසික තත්ත්ව තියෙනවා කතා නොකර ඉඳීමෙන් උග්‍ර වෙනවා ඒගොල්ලෝ කතා කරන්න ඕනේ එක තමයි ඔය කවුන්සලින් නැත්තම් ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කියන්නේ එංගලන්තදී පවුන් 35ක් ගෙවන්න ඕනේ පැයක් කතා කරගෙන ඉන්නවා අහනවට. උළුණාකට මිනිස්සෙක් ළඟට ඇවිල්ලා එයා කියවන්න පටන් ගන්නවා. ඉතින් අහගෙන ඉන්නවා යාගෙන ඉන්නේ වෘත්තීයම දක්ෂකමක් ඇති කෙනෙක් ඒ ෆ්‍රී ඇසෝසියේෂන් වල නැත්නම් කවුද පවුන් 35 ගෙවන්න. දැන් පවුන් අඩුයි දැන්. නැත්නම් ඩොලර් 70ක් විතර ගෙවන්න ඕනේ එක පැයකට. සමහර ටෙලිෆෝන් තියෙනවා ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. උළුණාකට කච්චි කටියේ ඒ ටෙලිෆෝන් එකට කතා කරන එක නේද? ඒ තරම් ඒ කතා නොකිරීම නිසා බටහිර සමාජවල තදවල ප්‍රශ්න ඇතිලා කියනවා. ලංකාවේ නම් කවදාකවත් එහෙම වෙන එකක් නැහැ. මොකද ඇති වෙන්න කතා කරන්නේ. එතකොට මේ මේක නිසා මම කියන්න උත්සාහ කරේ සමාජය අපිට හදන්න බෑ. ඒ සමාජයේ ජීවත් වෙනකොට අපි පරිස්සම් අපි පරිස්සම් නැත්නම් මම පරිස්සම් කියන ඒක තමයි මූලධර්ම වශයෙන් ගන්න වෙන්නේ. බාර ගන්නවද නැත්නම් මේ තව කියන්න දේවල් තියෙනවද? හඳුරු වේදේ තියෙනවා මේ අවුරුදු 7ක් මෞන වෘතේ රැක්කොත් දිවස් ලබා ගන්න පුළුවන් කියලා. තුන්වෙනි ඇස පහල කර ගන්න පුළුවන් කියලා. ඒකෙදි සියලුම භාෂා පවා නොලෙජ් එක ගන්න පුළුවන් කියලා Hindu ආගමේ කියනවා. ඒක බුද්ධ ධර්මයට ওই කතාවේදීත් ඒක එකද වෙනවා නේද? ඔව් බුදුසජනනාසික තියෙනවා හරියවංශ ප්‍රතිපදාව, මෝණීය ප්‍රතිපදාව, සතිපට්ඨාන ප්‍රතිපදාව කියලා ප්‍රතිපදාවක් එකක් තියෙනවා මේ ප්‍රතිපදා හතර. මෝණීය ප්‍රතිපදාවේ තමයි කතා කරන්නේ. මෝණීය ප්‍රතිපදාව උත්කෘෂ්ඨකමේ තියෙනවා, මධ්‍යමකමේ තියෙනවා, ලාමකකමේ තියෙනවා. උත්කෘෂ්ඨකමේ කරන්නේ කරාට මාස 6කට වැඩි ජීවත් වෙන්න බෑ කියලා තියෙනවා. හැබැයි මේ කාලය ඇතුළත වැඩි හිත කරගන්නවා කිසිම කෙනෙක් දැනුම් දෙන්නේ නැහැ. පිටුනම් පානිපත් කාටවත් දැනුම් දෙන්නේ නැහැ යන්නේ නැහැ. මධ්‍යම ඉන්නේ කෙනා එක සැරයක් බුදුහාමුදුරුවෝ කාට ගිහිල්ලා කමඨාන් අරගෙන දෙනවා ඊට පස්සේ දකින්න නොලැබේවා කියලා. ආයෙ දකින්න නැහැ. මං එන්නේත් නැහැ මොනවා වුණත් එන්නේත් නැහැ එච්චරවල. ඒ මධ්‍යම ප්‍රතිපදාව. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා උත්සාහ කරන්න පුළුවන් තරම් මේ එක උපදේශය පමණයි ගනුදෙනු ඊට පස්සේ පුළුවන් තරම් පැත්තකට ලයින් ඒකදී ඔය නාලක ස්වාමීන් වහන්සේ මේ ශාසනය කියන එක නාලක ප්‍රතිපදාව කියලා කියනවා. බුදුහාමුදුරන්වත් මුනි කියන වචනේ කියන්නේ මොණියවත රකින්න නිසා තමයි. බුදුනසි කලීතු කතාවක් මිසක්ක නොකලීතු කතාවක් කරන්නේ නැහැ. මම නිකන් ආවට ගියර කතා කරන්නේ. ඉතින් ඒක නිසා Hindu වේදයට වඩා මේකේ සඳහන් වෙන වචනේ තමයි ඔය අපි මේ සූත්‍රේ සඳහන් කරලා තියෙන්නේ ධම්මීවා කතා ආදීවා තුනීවා. කතා නොකර සිටීම නෙවෙයි සර්වඥාන්සේ මතක් කරන්නේ. කතා නොකර සිටීමෙන් කෙලෙස් උපදින වෙලාවකුත් තියෙනවා ඒක නැති කරන්න. කතා කිරීමෙන් කෙලෙස් උපදින වෙලාවක් තියෙනවා ඒක කතාව අඩු කිරීමෙන් කරන්න ඕනේ. නිසා කෙලෙස් කැපීමේ પરමාර්ථය යන්නේ ඒ Hindu මොණිය ප්‍රතිපදාව කතා නිවන ගැන කතා කරන්නේ. ලෞකික සම්පත්‍ය සහ භව සම්පත්‍ය විතරයි වඩන්නේ. එතනින් ගියාම අපි එක භාෂාවක් පුරුදු කරනවා කියලා කියන්නේ අපේ මනසේ භාෂාව කොර වෙනවා. මනසේ භාෂාවක් තියෙනවා. ඒ භාෂාවෙන් හොයාගෙන තියෙනවා. ඒක නිකන් මේ අභියෝග වෙනවා. පුංචිම ළමෙක් භාෂාව. අය හතර හදාරන වෙලාවේදී තනහ ප්‍රකාශ කරන්න කොහොමද? සතුට ප්‍රකාශ කරන්න කොහොමද කියලා. ඒකෙදී මෑතකදී කරලා තියෙනවා ආශ්‍යාකරයෙන් ගිය මිනිස්සු ඇමරිකාවේ ජීවත් වෙනකොට ඇමරිකන් ඇමරිකාවේ හම්බෙච්ච දරුවෝ මාවට දක්වන ප්‍රතිචාර සහ ඇමරිකන් දරුවෝ ඉපදිලා මාවට දක්වන ප්‍රතිචාර බලනකොට ආසියාකරයෙන් ගිය දරුවෝ මාවත් එක්ක සම්බන්ධතාවයේදී කේන්ති ගන්නවා කිවි ගත්ත කේන්තිය නිදහස් කරනවා ඉක්මන් කියලා. ඇමරිකාවේ ඉච්ච ඇමරිකන් දරුවෝ පොඩි දෙයකටත් කිපෙනවා කෑ ගහනවා දත් මිටි ගන්නවා සෑහෙන වෙලාවක් යනවා එයාට ඒ තරහ නැති කරගන්න. ඉතින් ඒකෙදී ඒ දලයි ළමතුමා සෑහෙන කම්පාවටපත් වෙනවා. එයා කියනවා මං හිතුවේ මෙහෙම වෙනසක් නැහැ කියලා දරුවන්නේ. හැම දරුවම එක්කනයි එක වගේ කියලා. මට කියන්නත් ඕනේ ලෝකෙට එච්චරයි. නමුත් මේ පරිශ්‍රණයෙන් පේනවා පරිසර හැඩගැස්ම අනුව දරුවන්ගේ ආකල්ප ගැනීම සහ ආකල්ප නිගහස් කිරීම වෙනස් වෙනවා කියලා. ඊට පස්සේ මේ දලයි ළම කියනවා ඔයගොල්ලෝ කරලා බැලුවේ නැද්ද ආසියාකරයෙන් ගිහිල්ලා ඇමරිකාවේදී ඇමරිකාවේ ළමයි හම්බෙච්චි ඒ ළමයි එතන වෙනස් කරන්නේ. ඔය එකක් නේ ඔය දැකලා තියෙන්නේ. ඒ ඇමරිකාවේ ගිහිල්ලා ඇමරිකාවේ හම්බෙච්ච දරුවන්ට වෙනස්කම් තියෙනවනේ. ඒ පරාසය මේ පරාසයත් අතර මොකද කියන්නේ? ඒ පරිශන කරලා. ඒ පරිින්දම කියලා නැහැ. සාදාලම තුමා කියනවා මම හරි අකමැති කියන මනුස්සයන් අතර ආකල්ප වෙනසක් තියෙනවා කියලා මිනිස්සු ඔක්කොගේ ආකල්ප එකමයි. එකම භාෂාවක් තියෙනවා. කතා කරන භාෂාව නෙවෙයි කෙනෙක් කිපෙන හැටි, විතර ප්‍රකාශ කරන හැටි, ආදරය දක්වන හැටි, නුස්නාකම දක්වන හැටි ඉගියෙන් පෙන්වනවා. එතකොට මේ වගේ එක එක සංස්කෘත ගති නැතුව එක්කෙනෙක් කරලා තියෙනවා ඇමරිකාවේ ඉන්න මිනිස්සේ hina වෙනවා තරහ ගිය මොහොන නුරුස්නා මොහොන අඬන මොහොනක් වෙන්නව අප්‍රිකාවේ භාෂාව ඇමරිකාව නොදන්නා කය අතරට භාෂා පරිවර්තකයක් දාලා hina වෙන මොනක් දැකලා අහලා තිනවා මේකෙන් මොකක්ද නිකුත් කරන පණිවිඩය මොකක්ද ඔයාලට තේරෙන්නේ අඬන මොනක් දැකලා මොකද්ද දෙන්නේ ඒ ගෝත්‍රික නායකයන්ට ඇමරිකන් කාර්යය දක්වන ඉරියව්ව තේරෙනවා මෙයා hina වෙන සතුට මේ කනගාටු මේ පශ්චාත්තාපේ දකින්නේ ෆොටෝ එක විතරයි නමුත් ෆොටෝ එකෙන් ආකල්පයක් අඳුර ගන්නවා ඒ කියන්නේ ආකල්පයක් කියන්නේ එක භාෂාවක් ඒකට හොඳම වැඩේ තමයි දැන් තියෙනවා ලෝකයේ ඔය ප්‍රසිද්ධ නායකවරු මේ කතා කරනකොට කතා කරන්න බැරි අයට ගොළු භාෂාවෙන් කියනවා ඒක. එක්කෙනෙක් ඉඳගෙන පැත්තකින් කියනවා. ඒ දරලම කතා කරනකොට ස්ටේජ් එක පිටිපස්සේ එක්කෙනෙක් කියනවා එයා මේ ඇහෙන්නේ නැති අයට භාෂාව කියලා දෙනවා. එහෙම නැත්නම් ගොළුෙක් සාක්ෂියක් දෙනකොට උසාවියේ ඒ ගොළුවා වෙනුවෙන් එක්කෙනෙක් ඇවිල්ලා උසාවියේ කියනවා මෙයා කියන්නේ මේකයි කියලා කරනවා. ඒ භාෂාව ගොළු වගේ භාෂාව උසාවියට පරිවර්තනය කරනකොට උසාවියේ ඉංග්‍රීසි වුණත් සිංහල වුණත් ප්‍රංශ වුණත් ප්‍රශ්නයක් නැහැ. ආන්දරේ යෝගිකුට මේ කොමියුනිකේට් කිරීමේදී අභිරූපන සහ කතා කිරීම දැන් කතා කරන්න දැන් දෙතිස් කතා වලට හසු වෙන්නේ අභිරූපණක් හොඳ නැහැ. අභිරූපණය නොකරපු ගන්න බලන්න. ඇසිටින් නැගෙන අභිරූපණය තමයි. අපි කොයි වෙලාවෙත් අභිරූපණයක තමයි ඉන්නේ. නැද්ද? රඟපෑමක ඉන්නේ. නෑ කාල කාටින් ඒක වෙනවා. අංගචලනය. ඒක නොකරට කොච්චර දෝ ඒක වෙනවා. මෝන තමයි ඒකට පෙන්නලා දීලා තියෙන්නේ මෝනේ මසල්ස් 32ක් තියෙනවා. ඒකෙන් අපිට මොනවද කතා කෙනෙක් කතා කරනකොට මුල්දී බලයිට මම කියන්නේ පිළිගන්නවද? නැත්තම් නුරුස්නා ගැටි එක දෙන්නේ නැත්තම් මොකට මේ වැසිකිලි යන්න ඕන කවට මෙතේ තද කරගෙන ඉන්නවද කියලා තේරෙනවා. හැබැයි ඒක මිනිහගෙන අනුකම්පාවෙන් බලන්න. ඒ නිසා අභිරූපණේ නොකර ඉන්න බෑ මනුස්සයෙක්. මොනම තාලෙකවත් වසන් ගන්න බෑ. දැන් ඒ නිසා උසාවියේ බොරු කියනවාද කියලා මෙතෙන්ටයි මැෂින් එකක් දාන්නේ. කතා කරන ভাইබ්‍රේෂන් එකට දැම්මම පස්සේ කීයකි බොරුද කියන්නේ. හැබැයි තාම නීතිගත නැහැ ඒක. අල්ලනවා මේ මොන මොන තියා කැමරා එක දාලා ඉන්න දැන් ඒ ඒකත් ඒ කරන්නේ මේ මේ පොදු භාෂාව අල්ලන්නේ දැන් දෙන්න විදසක වෙලා. හැබැයි දෙන්නම දන්නා දික්කසාදුනොත් දරුවට බලපානවා, බුදල් වලට බලපානවා හැබැයි ඒකෙත් ඉන්න බෑ. දිනවල දෙන විදුතයි. ඒකට ඒ ඒකට හදලා තියෙන උපක්‍රමයක් ඒ දෙන්නට කියලාම ඒ දෙන්නත් එක කතාවක් පටන් ගන්න තියලා ඒ දෙන්නට කතා කරන්න යනවා කැමරාව දාන්න. එක විනාඩියක් කැමරාව යනකොට දෙන්නගේ බෝන ඔක්කොම ස්ථිර වෙනවා. ඊට පස්සේ පිටිපස්සේ කාමරයෙන් එක කරන් තියෙනවා මේ පුරුෂයාට මොකද්ද යටපත් වෙලා තියෙන ආකල්පය. ආවේගේ ඉත්‍ත්‍යයට වෙලා තියෙන මොකක්ද කියලා. ඒක ඔක්කොම සටහන් කරගෙන ඒකට පොඩි උපදේශයක් දීලා කියන අනිත් දවසෙත් එන්නේ. එයිල දෙවෙනි දවසේ දෙන්නට කතා කරන එක පොදු මාතෘකාවක් කතා කරන මාතෘකාව පටන් ගන්න කියලා මෙයා ගියාට පස්සේ දෙන්නගේ මුහුණු දෙක බලන තුන් දවස් තුන කරනකොට කේන්දර බැලුවගේ කීයකි මට වෙලා තියෙන මෙන්න මේ ආසාව ඉෂ්ට වෙලා නැහැ. නැත්නම් මේ දේ නෝනට කියා ගන්න බැරි වෙලා තියෙනවා. කියා ගන්න බැහැ. මේ මාතර වෙලා තියෙන මේකයි කියලා ඒක කිව්වට පස්සේ අනේ ඇත්ත තමයි. ඒ බලනකොට ඒක අනිත් පාර්ශවයට බරපතල දෙයක්වත් නෙවෙයි. මේ අල්ලන්නේ භාෂාවෙන් නෙවෙයි. අභිරූප නරංගනේ අත් දෙක නෙමෙයි මූණේ එක්ස්ප්‍රෙෂන්ස් දැන් ඒවා 32ක් අඳුරගෙන තියෙනවා මේකෙන් කතා කරන මේ ආකාරය මේකෙන් කතා කරන මේ ආවේගය කියලා ඒ දෙක අල්ලගත්තට පස්සේ ඒක මේ ස්ටෑන්ඩඩයිස් කරන්න පුළුවන් ලෝකෙටම ඒ ඇමරිකාවේ ඒක හොයාගත්තට ලංකාවටත් ඒක එහෙමම වදිනවා නැත්නම් වෙන භාෂාවක් කතා කරයි කියලා උදාහරණයක් තුනක් කියලා වෙනසක් නැහැ ඉතින් ඒගොල්ලේ තනිකරම භාෂාවල් දක්ෂ ප්‍රසිද්ධ භාෂාවක් නැති අප්‍රිකානු ගෝත්‍ර ජනතාවත් එක්ක කරනවා. ලංකාවේ වැද්දෝ ඉන්නවා. ඒගොල්ලන්ට දාලා බලනවා මේ කතා කිරීමේදී මූණේ ඇති වෙන ආකල්පවල වෙනස. අනේක අල්ලගත්තට පස්සේ ලයිට් කඩේ තමයි ඒ හරි ඈ हेलो हेलो ඒ ශේෂ්ත්‍රේ බොහෝම විශාල දෙයක්. ඒ නිසා සර්වඥාන්සේට යම් කිසිනේ දකින්නකොටම ආශ්‍යානුසේ ඥානෙ පහළ වෙනවයි කියලා කියන්නේ උන්වහන්සේගේ ඥානෙත් පිරිසුදුකමක් තියෙනවා. ඒත් මේ මිනිස්සුන්ගේ උදාහරණ බොහෝම කරුණාවෙන් බලන්නේ. සල්මනසයා දිහා මේ කතා කරනකොට වටපිට බල බලන්නේ මොකක්ද අවධානයෙන් බලනකොට ඕන කෙනෙක් දිහා හොඳට බලන්න. දැන් අම්මා පොඩි එකාගේ ලෙඩේ අඳුරගන්නේ කියලා නෙවෙයි. අපවත්ටි කියලා කියන්නේ උඩ බලන කෙලපින් බැවුවොත් උළුවේ උකුණු ඉන්නයි කියලා. උඩ බලන පොක දැක්කවොත් කිරිපන් වෙයි. කොළමුණින් අතර බලන පොකපැත්ත උඩ දැම්මොත් ඒක කිරිපන් වෙයි. අම්මලා ඒක දැනගන්නවා. ඒ පොඩි එකා මේ මම අම්මට මේක කියලා දෙන්නම් කියලා පොඩි ඉඳදී පණිවිඩය SMS එකක් කරලා නෙවෙයි. ඒක ඔක්කොම ලෝකෙ තියෙන දේවල්. මේකට ගියාම මුළු මානවයම සමානයි. භාෂාව වලින් තමයි අපි මේ වාද කරන්නේ. සිංහල බුද්ධ ආගමයි, කතෝලික හින්දුයි, අනම්මනම් කික්ක මේ ඔක්කොම මේ මනුස්සයන්ගේ මනස පතු කරන දේවල්. ඒත් ඒ තුලින් අපිට ආපහු යන්න පුළුවන් අපේ ප්‍රകൃතියේ ඔය කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කපනකොට වෙන්නේ මොකද්ද? හිත ආය ප්‍රകൃතියට යනවා. ආපහුම දේව භාෂාව කියන එක එච්චරම අලුත් දෙයක් නෙවෙයි. අවුරුදු 2600 ඉඳලා බුදුරජාණන්සේ කිව්වේ මොකද්ද කියන එක කාලය වෙනසක් හිතින්නෙත් නෑ නේද? ඒ ඔක්කොම වෙනස්කම හිතෙන්නේ හිත පිටත තියෙන කාටද. හිත දියුණු කරගෙන ඇතුළට ගිය ගමන් මේ දේව භාෂාවට අතීත තනාගතයට වෙන ග්‍රහ ලෝකවලට ඕන එකට තියෙන කාලය සහ දේශයේ සීමාවල් නැතුව. එතකොට සංනිවේදනය කියන එක මහ ලොකු දෙයක්. ඒක නිසා මේ දන්න භාෂාවත් එක්ක විතරක් ගත කරනවා කියලා කියන්නේ අපි කුරුසයකට දීලා ඇණයක් ගහගත්තා වගේ හෙල්ලෙන්න පැටලෙන්න තත්ත්වයකටපත් වෙනවා. අපි යන්න ඕනේ භාන මේ මූල ඒක නිසා සම්මාන්නේ පාලි භාෂාවේ කියනවා මූලමාගදී කියලා. මේක තමයි දෙයියෝ පටන් ගත්ත භාෂාව. එහෙම නැත්නම් මේක තමයිලු ලෝකෙ ඉස්සෙල්ලාම පටන් ගත්ත භාෂාව. අපි කියන එක මුස්ලිම් කට්ටිය කියන්නේ හීබ්‍රු භාෂාව. කතෝලික කට්ටිය කියන්නේ හීබ්‍රු භාෂාව තමයි මූල භාෂාව. මොකද ඒ වගේ සමාන. නෑ එහෙම මෙහෙම මෙහෙම නිකන් තියන්න. හලෝ තෙරුවන් සරණයි. මෙහෙ නෙවෙයි අපෙන් කට්ටුනේ මේ අපේ මේ ආම්දු කෙනෙක් වලිගේ වැදුනා. ගණන් ගන්න එපා. ඒක අපේ වෙච්ච දෝෂයක් කොහොම තමයි කවුරු හරි වැරද්ද බාර ගන්නයි බලාගෙන ඉන්නේ. ඒ වුණාට වැරද්ද වෙලා තියෙන කොහේ හරි කොහොම හරි අපේ වෙලාව ඉවරයි වෙන මොනවද කියන්නේ. ඔව්. සාවිනාස දැන් ඔය වචනෙන් වෙන වෙලාවට වැරද්දක් කියන සංහාන්තය මට මතනින් වෙන වැරදි වලදී සාවිනාස සමහර වෙලාවට ටිකක් තදින් මොනවා හරි කියන්න ඕනේ තරහෙන් නෙමෙයි. එහෙම කිව්වට වැරද්දක් නෑ නේද? ඒක ඉතින් ආහන කෙනාගෙන් තමයි අහන්න තියෙන්නේ. ඒක අහගෙන ඉන්න කෙනායෙන් ඇහුවනම් මොකද්ද හිතුන වෙලා එමීට කිව්වා පීය බැස්සුවා වගේ තේරුණාද කියලා. එච්චරයි. මට කිව්වොත් නම් මං කෙලින්ම කියනවා ඔය බයිලා කියන්නේ නැපා කන පැලෙන්න ගන්නවා. එච්චරයි මගේ තියෙන තවතරකම එච්චරයි කිව්වොත් වැරදුනොත් කියනවා කෙලින්. හුඟ දෙනෙක් එහෙම කියන්නේ. එතකොට වෙන්නේ අතිපහසු. එචා වචනේ බොහෝම ලාලිත්‍යයට ලතාවට කිව්වට හොඳ ගාපු පීයක් බසන වගේ බසන්න පුළුවන්. ඒකනේ මේ ප්‍රශ්න තියෙන්නේ කියන්නක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ අහන්නට ඇති වෙන බය සන්ත්‍රාසයත් අපේම කොටසක් වෙන්න අපේම කොටසක් කියලා ඒ මනුස්සයාට වෙන දෙයට බග වෙනවා නම් ඒ කියන්නේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ බුරුමේ මේ නඩුවක දිහා මේ වගේ කතා කරනකොට කතා කරන්නේ පෞලේ සමාජියෙකුට කියලා හිතාගන්න කියලා. ඒ නිසා අයින් කරන්න බෑ. වැරද්දක් කළොත් අයින් කරන්න බෑ. ඉතින් ඒ අනුසාර මේ වෙලාවේ ගැහුවට බෑනට කවදාකවත් පිටපන් කරන්න බෑනේ. ඌ ඇතුලේ ඒක නිසා අපි මේ කතා කරන්නේ පවුල කෙනෙකුට නම් වැරද්ද තමයි වැරද්දින් හදලා හදා ගන්නයි කියන්නේ. ඉතින් ඒ වෙලාවේ අපිට පාණි කරගන්න බැරි කමට සරවචන භාවිත කරනවා අතපය විසි කරනවා. හැබැයි පස්සේ ඉතින් පිටුපැත්තෙන් අත දාලා ඉඹලා ඒක හදා ගන්න බෑ අම්ම කෙනෙක් දරුවෙක් හදන විදිහට. එතකොට මේ සංනිවේදනය තුළ තියෙන්නේ කරුණාව තමයි. හැබැයි අර වේගය එන්නේ Tamange මේ හසුරුවා ගන්න බැරි කම නිසා සංවර කර ගන්න බැරි නිසා ඉතින් කල්යනෝට කල්යනෝට තේරෙනවා ඒ පිරිසත් එක්ක ඇසුරු කරනකොට මේ වගේ தত্ত্ব නැවිත් ඉඳා. පිරිසත් එක්ක ඇසුරු කරනකොට ඒ දෙබස් එමු